අවසරයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපිට අඟහරු ආදාවක් ඉතින් අපි කාලය ගත කරන්න බලාපොරොත්තු වෙන මෙතෙන් සිට පැයක පමණ කාලයක් අපේ කටුකුරුන්දී අපත්‍ය වදාළ ස්වාමීන් වහන්සේගේ නිවනේ නිවීම සම්බන්ධව ලිඛිත ඒ පොත ආශ්‍රය කරගෙන ඒක සමාලෝචනය කිරීමක් නැත්නම් සාකච්ඡාවක් ලක් කිරීමක් අපි යනුව දැන් 12 වෙනි දේශනේ දක්වා අනුක්‍රමයෙන් ඉදිරියට පැමිණලා තියෙනවා. ඒ අනුව පොතේ 261 වෙනි 62 වෙනි පිටුවයි අපි දිගහැරගෙන ඉන්නේ අද. ඉතින් අදට සාකච්ඡාවට අදාළ ප්‍රවේශය ලබා ගැනීම සඳහා එදා නතර කරපදන් සිට ඉදිරියට සභාවට පොතේ කොටස ඉදිරිපත් කරන විදිහට අපි අපේ චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.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 ඒකේ දිගට විස්තර කරගෙන යද්දී ස්වාමින් වහන්සේ මතු කරනවා සලායතන සංයුක්තයේ එන ගාතාවක්. ඒ ගාතාව සම්බන්ධයෙන් තමයි අපි සාකච්ඡා කරන්නේ. මම ගාතාව ඉදිරිපත් කළා නැවතත් ඉස්සරහට කොටසක් ඉදිරිපත් කරනවා. පපංච සංඥා ඉතරීතරා නරා පපංචයන්තා උපයන්ති සංඤිනෝ මනෝමයං ගේහසිතංච සබ්බං පනුජ්ජ නෙක්ඛම්මසිතං ඉරියති පපංච සංඥා ඉතරීතරා නරා ඉතරීතරා නරා කියන්නේ සාමාන්‍ය ජනයා, ලාමක මිනිස්සෙයින්. පపంచ සංඥා, ප්‍රపంచ සංඥාව නිසා සංඤිනෝ සංඥාවට වහල් වූවාහු. සංඥාවට නතු වූවාහු. පపంచයන්තා උපයන්ති. ප්‍රపంచ කරමින් ඒ අරමුණු වලට ලංවෙත්. අර රතු කැටය සොයා ගන්නට බුලත් කෙළ පිටට ලං වුණ පුජ්‍යලයා වගේ ප්‍රపంచ කරමින් අරමුණු වලට ලං වෙනවා. අර සංඥාවට මුලා වෙලා පపంచ සංඥා ඊතරීතරා නරා පపంచ යන්තා උපයන්ති සංඤිනෝ. ඊළඟට ප්‍රකාශ කරනවා මනෝමයං ගේහසිතංච සබ්බං පනුච්ච නෙක්ඛම්මසිතං ඉරියති. ඊළඟ පද දෙකෙන් කියන්නේ නොනැති භික්ෂුවගේ ක්‍රියාකලාපයයි. මනෝමයං ගේහසිතංච සබ්බං පනුජ්ජ නෙක්ඛම්මසිතං ඉරියති නොනැති භික්ෂුව එතන අධ්‍යාහාරයි මනෝමය වූ ගේහසිත වූ ගේහසිත සිතවිලි කියන්නේ ගෘහ ජීවිතය ආශ්‍රය කරගත්තු ඒවා ගෘහ ජීවිතය ඇසුරු කර ඇසුරු කළ සිතවිලි අර භාගිනේය සංගරක්කිත වස්තුවේ කිව්වා වගේ එතකොට ගේහසිත වූ මනෝමය සිතින්ම උපදවා ගත්තා වූ ඒ සියල්ලම අතහැරලා පනුජ්ජ නෙක්ඛම්ම සිතං ඉරියති නෙක්ඛම්මයට අදාළ වූ දෙය පැත්තට ගමන් කරනවා කියන එකයි. ඔන්න ඔය විදියට එතකොට ප්‍රපංච කියන වචනය එන්න එන්නම ගැඹුරු අංශයක් අපට පැහැදිලි වෙනවා. ඊළඟට අපට කියන්න තියෙන්නේ ලෝකයාගේ සාමාන්‍ය ස්වභාවය භාෂා ව්‍යවහාරයත් ව්‍යාකරණයත් මේ ලෝකයේ ව්‍යවහාර කරන ව්‍යාකරණයත් ඒ වාටම ගැති වෙලා ඒ වාටම යට වෙලා යම් යම් දෘෂ්ටි ඇති කර ගැනීමයි බුදුරජාණන් වහන්සේ පහළවන තාක් හිටිය දාර්ශනිකයින් කළෙත් ඒකයි අර කිරි දී කිරි පටලවා ගත්තා වගේ වැඩක් එතකොට අන්න ඒක සිදුවන්නේ එකක් සංඥා අනුශේ වශයෙන් තිබීම නිසා අනික දෘෂ්ටි අල්ලා ගැනීම නිසා මේ කාරණා දෙක තමයි අපි මදුපිණ්ඩික සූත්‍රයේදී පළමුවෙන්ම පෙන්눔 කළ පාඩයෙන් සඳහන් වෙන්නේ. ඒ කියන්නේ බුදු වහන්සේ දණ්ඩපාණී ශාක්‍යයට දුන්න කෙටි පිළිතුර ඒක මහා ප්‍රහේලිකාවක් වුණ නිසා තමයි දණ්ඩපාණී ශාක්‍යයා නලර රැලි ගන්වලා දිව හොලවලා ඔළුව වනලා ගියේ. ඒකේ කියවෙන හැටියට කිංවාදී මහා සමනෝ කිමක් හායි මොකද්ද ශ්‍රමණයාගේ වාදය මොකද්ද ශ්‍රමණයා කියන්නේ ඇහුවාම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ යම්බදු වාදයකින් ලෝකයේ කිසිවෙකු සමග නොගැටෙයිද වාද නොකරයිද අන්න එබඳු වාදයකුයි මගේ වාදය යම්බදු කියමනක් නිසා සංඥාවල් අනුශය වශයෙන් සිතේ läගගන්නේ නැද්ද අන්න එබඳු දෙයකුයි මා කියන්නේ මේක මහා පුදුම ගැටලුවක් වගේ මෙතන කියවෙන අදහස මොකද්ද අපි අර සංඥා පඤ්ඤා කියන වචන දෙක දැනටමත් සඳහන් කරලා තියෙන නිසා අපිට තව හොඳ නිදසුන් ගාතාවක් ගන්න පුළුවනි සුත්ත නිපාතේ මාගන්ධිය සූත්‍රයේ අග එන වටිනා ගාතාවක් තියෙනවා. මේ සංඥාවත් පඤ්ඤාවත් අතර වෙනස පෙන්눔 කරන. සංඥා විරත්තස්ස නසන්ති ගන්ථා පඤ්ඤා විමුක්තස්ස නසන්ති මෝහා. සංඥංච දිඨින්ච යේ අග්ග හේසුං තේ ගට්ඨයන්තා විචරಂತಿ ලෝකේ. සංඥා විරත්තස්ස නසන්ති ගන්ථා. සංඥාවෙහි නොඇලුණු තැනැත්තාට ගැට නැත. පඤ්ඤා විමුක්තස්ස නසන්ති මෝහා. ප්‍රඥාවෙන් විමුක්ත වූ තැනැත්තාට මෝහයෝ නැත. සංඥංච දිඨින්ච යේ අග්ගහේසුන්. යම්කිසි කෙනෙක් ප්‍රඥා සංඥාවත් දෘෂ්ටියත් අල්ලගත්තා නම් තේ ගට්ඨයන්තා විචරಂತಿ ලෝකේ. ඒ අය ගැටෙමින් ලෝකේ හැසිරෙනවා අර අන්‍ය තීර්ථකීන් වගේ. ඒ වගේම සමහර අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහා පුදුම පරස්පර විරෝධී වගේ කියමනක්. කන්ද සංයුත්තයේ පුප්ප සූත්‍රයේ ප්‍රකාශ කරනවා නහම් භික්ඛවේ ලෝකේන විවදාමි ලෝකෝච මයා විවදති. මහණෙනි මම ලෝකයේත් එක්ක විවාද කරන්නේ නැහැ. ලෝකයා මා එක්ක විවාද කරනවා. බැලුවාම මේක මහා පුදුම කියමනක්. හරියට එයා මා එක්ක රණ්ඩු වෙනවා මම එයා එක්ක රණ්ඩු වෙන්නේ නැහැ කිව්වා වගේ. නමුත් මෙතන තිබෙන ගැඹුර මොකද්ද? බුදුරජාණන් වහන්සේට කිසිම දෘෂ්ටියක් නැහැ. සමහර කෙනෙක් හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේටත් මොකක් හරි දෘෂ්ටියක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ බබාගේ භාෂාවයි. බුදුරජාණන් වහන්සේට දෘෂ්ටියක් ගන්න තැනක් නැහැ. මේක අපට පැහැදිලි වෙන සම්බන්ධරයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ යම්තා වාද විවාද පැවැත්වුවා නම් තීර්ථකීන් එක්ක එයින් ඊ타මත්ම ප්‍රකට වාදයක් තමයි සච්චක එක්ක පැවැත් වූ වාදය. සච්චක නිගණ්ඨ පුත්‍රයා එක්ක කළ මේ වාදය මජ්ක්‍ධිම නිකායේ සූල චූල සච්චක සූත්‍රයේ සඳහන් වෙනවා. මහා උග්‍ර විදියට වාදය පැවැත්තුණා. වාදයේ අවසාන හරියේදී බුදු වහන්සේ මේ සච්චක නිගණ්ඨයට ප්‍රකාශ කරනවා මට පෙනෙනවා දැන් නුඹේ නලලින් ගැලූ දාඩිය උතුරු සලුවත් විනිවිද ගිහිල්ලා ඔන්න බිම වැగిරෙනවා. ඒ උඹට වෙච්ච දේ. මේ බලන්න මා දිහා මගේ නැහැ ඇඟේ දාදිය බිඳුවක් කියලා බුදු වහන්සේ රන්වන් වූ කය ඒ පිරිස මැද විවෘත කරලා දැක්ුවා කියලා කියනවා. ඉති භගවා තස්මින් පරිසතින් සුවන්න වන්නං කායං විවරි. බුදු පියාණන් වහන්සේ අර මහා වාදයක් කළාට මොකද? එයින් කිසිම කැළඹීමක් නැතුව තමන්ගේ රන්වන් කය පෙන්නවා. ඒ මක් නිසාද උන්වහන්සේට හිතේ දෘෂ්ටි පරාමර්ශනයක් නැහැ. තණ්හා මාන දිට්ටි වශයෙන් ඒවායේ බැඳීමක් නැහැ. ඒක නිසා තමයි කොයිතරම් වාදයක මැදදී වුණත් බුදු වහන්සේලා එක විදියටම නිවිලා ඔන්න ඔය විදිහේ තත්වයකුයි තියෙන්නේ විවාද පිළිබඳව. මේකදී <clears throat> මම නිකන් හොට දැම්මොත් කියන්න තියෙන්නේ සතියේ තියෙන ගුණයක් මේ බුදු වෙලා නෙවෙයි ආරම්භක සතිය. එනත්තම් මේ සති මාත්‍රේ තියෙන ගුණයක් තමයි මොන දේ ආවත් මුණ දෙනවා. හැබැයි උරුට්ටු වෙලා දත කාගෙන අරකනති කරන්න මේක හදා ගන්න ප්‍රශ්නයක් නෑ මේ මූණ දීම තුල පුදුමාකාර මේ පෞරුෂත්වයක් තියෙනවා පුදුමාකාර මේ අරසාවක් තියෙනවා ඉතින් උඟ දෙනෙක් හිතනවා අරසාවට අවශ්‍ය කරලා තියෙන හුදු මූණ දීමට වැඩිය ආයුධයක් අතේ තියාගෙන එක ශිල්පයක් දැනගෙන ඉන්න එක ගහලා සතුර බිම දාන එක මේ සතියේ තියෙන මේ ඍජු අහිංසක භාවය තුල තියෙන්නේ හතුරෙක් නැති ජයග්‍රහණයක් එහෙම නැත්නම් වෝක් ඕවර් එකක් එහෙම නැත්නම් නිතරම ජයත් තියෙන්නේ. ඒක හැම චිත්තක්ෂණෙම හැබැයි. වාද විවාද එන චිත්තක්ෂණේ නැති චිත්තක්ෂණේ හැම වෙලාවෙම මේ මූණ දීමේ හැකියාව තමයි සතියේ තියෙන ඉතින් හුගෝදෙනෙක් හිතනවා සතිය වඩන්න වෙලාවක් නැහැ මේ මූණ දීමේ හැකියාව ලබා ගන්න ආයුධ හම්බ කරන්න ඕනේ සල්ලි හම්බ කරන්න ඕනේ කීර්තිනාම හම්බ කරන්න ඕනේ දැනුම හම්බ කරන්න ඕනේ සමීකරණ හම්බ කරන්න ඕනේ සූත්‍ර කටපාඩම් කරන්න ඕනේ කියලා සතිමත් වෙන්න වෙලා නැහැ මේ ඒකට මේ උපභෝග පරිභෝග වස්තු හොයමින් ඉන්නවා ඉතින් කවදද ඒ සතිය වෙනුවට විකල්ප හොයනව වෙනුවට මේ හුදු සතිය හැම වෙලාවෙම තියෙන සතිය ගත්තාම වාද නැත්තේ නෑ. සතිය තුල තියෙන වාදයක්. බුදුජානසී නගපු වාදය අවුරුදු 2600 ජීවත් වුණා. තාම වටන්න බෑ. අනික් වාදකාරු දිනුවා එහෙත් එක්ක මේ කාලේ වැලිතලාවට යට වුණා. නිසා බුදුජානන්සේ එවැනි වාදයක් සහිතයි කියලා කියනවා. ඒවන් වාදිනෝ අහං කියලා මොකද්ද වාදී? මූණ දෙනවා. ඕන කෙනෙක් සම්පූර්ණ සූදානම් වෙලා ඇවිල්ලා පහර දුන්නත් ඒ වෙලාවේ වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ මොන දෙන එකයි කරන්නේ. ඒකට පෞරුෂත්වයේ අද ඉන්න ගැරන්ඩිකින් තුල නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ සැලසුම් කරන්න ඕනේ අපේ පැත්ත බලසේන තර කරන්න ඕනේ කඳවුරු බැඳ ගන්න ඕනේ ආයුධ හදන්න ඕනේ මොකක්වත්ම නැහැ. ඉතින් ඒ ඒ <coughs> ආයුධ හදලා බලසේන තහවුරු කරලා කරන හැම සැටනකින්ම දිනුවොත් පරාජිතය ඊර්ෂ්‍යාවට ලක් ඊර්ෂ්‍යාවට පරිත්‍ය මෙයාට ඊර්ෂ්‍යා කරනවා. මෙතන තියෙන්නේ මේක නෙවෙයි නිතරම ජයක්. ඉතින් ඒක නිසා මේ ජයේ පාටි දාන්න බෑ. අර ජයේ පාටි දාන්න පුළුවන්. අපි මේ වැරදිලා තියෙන අපිට පාටි දාන්න ගිහිල්ලා. ජය පරාජය නෙවෙයි ප්‍රශ්න වෙලා තියෙන නිසා මේ සතියේ තියෙන නිතරම හැම චිත්තක්ෂණෙම ජය ගන්නවා. කවුරුත් එක්ක රණ්ඩු කරලා නෙවෙයි. හැම චිත්තක්ෂණයකම ජය පරාජය දෙක නැති මැදක ඉන්න වාදයක් තියෙනවා. ඒ වාදේ සංසාර දුකත් එක්ක නැගෙන වාදයක්. මම විශ්ින් සංසාර දුකට නැගෙන වාදයක් නෙවෙයි සංසාර දුක නිසා මට හිතෙනවා මේ යන්න පාර හොඳට තියෙද්දි මේ බැදිවල යන්නේ මොකටේ? ඇස් හොඳට තිබේ නම් යන්න පාරක් තිබේ නම් කිම් බැදිවල යන්නේ මං මුලා වූ. ඒතර මේ සතියෙන් ඉන්න ඉගෙන ගන්න ගන්න මෙනෙහි කිරීම සංඥාව ලේබල් කිරීම මම අසෝලා කියලා හඳුනා ගැනීම එන්න එන්න බොළඳ වෙනවා. ඒව ගේ සිට වෙනවා. ඒවා සරසංකප්ප වෙනවා. ඇතුලෙන් හදාගත්ත දේවල්. කිසිම අඳුනා ගැනීමක් ඕනේ මට පුළුවන් හැම වෙලාවෙම සතියෙන් ඉන්න. ඒක එන්න එන්න එන්න එන්න සත්පුරුෂයාට තේනවා ඒකේ තියෙන කිසිම වියදමක් නැති නොමිලේ හම්බෙච්ච ජම්ම දායාදයක්. අසත්පුරුෂයාට තියෙනවා සතිය නම් තියෙනවා තමයි. නිතරක ජයකොත් තියෙනවා තමයි පාටි දාන්න බෑනේ. අල්ලපු ගෙදරට පෙන්වන්න විදියක් නැහැ අන්න ඔය පෙන්වන්න හදන ගතියයි සංඥාවේ පුදුමාකාර නෑකමක් තියෙන. අපිට මේ අනුන්ට හුවා දක්වන තියෙන ආසාව ඒක ඉතින් එක විදියට බලනකොට මහා සාහතික නරක අපරාධයක් නෙවෙයි. හැබැයි ඒකෙන් තමයි පරිණාමයට අහුවෙන්නේ අපි. ඒ තමයි සංසාරයට අහුවෙන්නේ. ඒ සංඥා මොකක්වත් ඕනේ නෑ. නැත්නම් මාකටිං ඕනේ නෑ. ඇඩ්වර්ටයිස්මන්ට් ඕනේ නෑ. නිෂ්පාදනයේ ගුණාත්මය තියෙනවා නම් ගුණාත්මය තමයි ඇඩ්වර්ටයිස්මන්ට්. ඉතී සතිය තියෙන මේ නියතමානී ගතිය පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ මම ලෝකෙත් එක්ක වාද කරන්නේ. හැබැයි හැමදාම ලෝකයා බුදුහමරුත් එක්කයි සතියත් එක්කයි වාද කරනවා. ඕකෙන් ඔච්චර දේවල් කරන්න පුළුවන්ද? මේ සහියෙන් අපිට මේ නියුට්‍රෝන බෝම්බ හොයාගෙනවත් කරන්න බැරි දේවල් කොහොමද ඕකෙන් කරන්නේ කියලා අහනවා. ඉතින් බුදුරජාණන් සඳහන් කරනවා මහණෙනි එකම මාර්ගයයි තියෙන්නේ. ඔච්චරමයි ඉතින් මේගොල්ලෝ හිතනවා ඒක හරියන්නේ ඒකට මාතු තියෙන්න ඕනේ. ඒකට මේ උම්මලකට දාන්න ඕනේ. ඒකට මේ කෑලි එකතු කරන්න ඕනේ කියලා ඔය දාන කෑල්ලෙන් තමයි ඔක්කොම අර ලොකු දාන්ති ඉන්න කාලේට කිව්වේ මේ දසරත රජුරන්ගේ බෙරේ හොඳයි කියලා. ඒක ලොකු මේ කකුලුවේ කට්ටකින් හදලා තියෙන්නේ. ඉතින් හොඳින්ද මැණික් කෙබ්බුවලු. ඒ භාණ්ඩකාරිකය ඇවිල්ලා කියනවලු ඔබාන්සට වටිනා වස්තු අතර මේ බෙරෙත් තියෙනවා මේකේ. හෙටත් කියනවලු. ඉතින් පස්සේ කිව්වලු මේකෙදි මම රාජිකේ භාණ්ඩ අතර හොඳ දෙයක් නේ. නිකන් කකුළු කට්ටක්නේ. එනිසා ඔක හිල් කරලා මැණික් කොබ්බන්නේ කිව්වලු. ඊට පස්සේ ඊට ඉස්සලා බෙරේ ගහපුවා මුළු රාජධානියටම ඇහෙනවලු. මැණික් කෙබ්බුවාට පස්සේ බුබ්බුක් ගන්න පටන් ගත්තලු. ඉතින් අපිත් කරන්නේ අර තියෙන සතියේ මැණික් කොබ්බන්න ගිහිල්ලා ඒ මේ සතියේ තියෙන සරලකමක් නැතුව සංඥා දාලා මාකටිං කරන්න ගිහිල්ලා ඇඩ්වර්ටයිස් කරන්න ගිහිල්ලා අර බුබ්බුක් ගන්න පටන් ගන්නවා. ඉතින් කොයි වෙලාවෙද අපි අහිංසක සතියට අහිංසක ගෞරවයක් දීලා මොනම දෙයක්වත් ඕනේ වුණ දෙන්නකෝ ඒගොල්ලෝ සැලසුම් කරලා එයි. ඒගොල්ලෝ වෙලා බල්ල නැකත් බල්ල ගහයි. අපි ඉන කොලාත් ever ready. කොයි වෙලාවෙත් එලෙබසිටි සිහින් ඉන්නකොට මායත් පරදිනවා ඔය සතුරු පක්ෂයත් පරදිනවා ලැබෙන්නේ නිතරම ජයක්. ඒක ජයක් කියලා කියනවද කියන එක සැකයි. මොකද ජය එන්නේ සංඥාවේ තියෙනවනම් විතරයි. මේකේ තියෙන හැම එකක් නෙවෙයි පිරිච්ච ගතිය. නිතරම සම්පatti කරගතිය තියෙනවා. කාටවත් පෙන්වන්න ඕන කමක් නැහැ. ඒක නිහඬ බණක් කියවෙනවා. ඒක නිසා මේ ඒ ඔය කියන සංඥා විරත්තස්ස ගතියයි සතියයි දෙකේ අතර තියෙන ගතියට කියන්නේ අහිංසකකම කියලා. මේ කදාව කියා පාණ්ඩයන්නේ. කදාකවත් අඟ උස්සන්න යන්නේ. සාමාන්‍ය සතියෙන් ජීවත් වෙනවා. හැබැයි හැම වෙලාවෙම අවදියෙන්. ඔය හතුර වගේ යුද්ධ වෙලාවේදී රණ්ඩු කරලා ගිහලා බැරක්කෙට ගිහලා බුදිය ගන්න නැහැ. යුද්ධ වුණාට පස්සේ ගිහලා බුදිය ගන්නILLක් නැහැ. හැම වෙලාවෙම අවදියෙන් ඉන්නේ. ඒක නිසා මුර දේවතාවෙක් වගේ මුර දුවාර්ග කියලා නම් සඳහන් කරනවා හැම වෙලාවෙම අවදීන් ඉන්න හොඳ ආවත් නරකාවත් සූදානම් ශරීරේ ඉතින් ඒකයි මේ කියන මේ සංඥා විරත්තස සම්තිගන්තා ඒකට කිසිම තැනක පටලවිල්ලක් නැහැ. කිසිම කෙනෙක් කොග්නයිස් කරන්නෙත් නැහැ, රෙකග්නයිස් කරන්නෙත් නැහැ. අඳුනගන්නෙත් නැහැ, අඳුනගත්තට උස් කරන්නෙත් නැහැ, පහත් කරන්නෙත් නැහැ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ දේ බේරගන්න කියන්නේ මම මොකටද කාටවත් ජග් ගන්න යන්නේ. මම බේරනවා නම් බේරන සතිය විතරයි. ඒතර සතිය මාව බේරනවා, මම සතිය බේරනවා. ඒකට වාදයක් කියලා ඕනනම් කී හැකියි. ඕනනම් ඒක සංඥාවක් කියලා කී හැකියි. සංඥා ශීර්ෂේ. නැත්නම් ඒකේ වාදක සංඥාවක තියෙන අඩුම ලංසුව තමයි තියෙන්නේ. ඉතින් ඒක සරල වැඩි නිසා කෙනෙක් බාර ගන්න නැහැ කියන එකයි තියෙන්නේ. ඒකේ තරම්ම සරලයි. ඒ තරම්ම සියලු ප්‍රශ්නට උත්තර සපේනවා. ඒ නිසා මේ බාගෙට තැම්බිච්ච අලකාල බඩනක් වෙච්ච අය හිතන්නේ මේ සතියෙන් මේ වගේ දෙයක් කරයි කියලා. ඒක ඉතින් අර අසාධාරණ විදිහට හිටලා තියෙන ආධුනිකයාගේ ආධුනිකයා හැම වෙලාවෙම සතිය කරන්නේ part time job එකට. full time කරන්නේ කරගන්න බෑ. විශ්වාසෙ නැහැ. ඉතින් ඒ කරනකොට මේ සතිය ආනිසංශයක්ද එහෙම නැත්නම් වෙනේ කානිසංශයක්ද කියලා යාට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ආධුනිකයාට ගොඩක් වෙලාවට ඒ පච්චේක සත්‍යයින් කරන්න තේරෙන්නේ නැහැ. පරම සත්‍ය ගන්න තේරෙන්නේ නැහැ. මට්ටමට පැන්නට පස්සේ නම් කියලා ඉවර කරන්න බැරි සතුටක්, කියලා ඉවර කරන්න බැරි කිව යුත්තක් තියෙනවා මේ සතිය වඩපල්ලා කියලා. කිව්වට ඇහෙන්නේ නැහනේ. බුදුහාමුදුරුවෝ කියලාත් ඇහුන්නේ නැත්නම් මේ අවුරුදු 2600ක් මේ රහස රැකගෙනත් ඇවිල්ලා තියෙනවා නම් තාමත් ඒක අලුත් දෙයක් වගේ පේනවා නම් එතන මොකද්දෝ තියෙනවනේ මායාගේ මේ සූක්ෂම ක්‍රියාවලියක්. ඒ සූක්ෂම ක්‍රියාවලිය සංඥාවේ තියෙන. හඳුනා ගැනීම මම අසවලා කියලා හඳුන ගන්න තියෙන මේ මේ මම නිකන් ගංගාන ගඟේ වැලියට කැලිතලාගේ වැලියට නෙවෙයි මම පොරක් මම අයියා මම අක්කා මම මුදුනා මම හැමදේම දන්න ගරු ඉතින් ඔය සංඥාව දීලා අපෙන් ඕන දෙයක් ගන්න පුළුවන් ඔය විශ්වවිද්‍යාල වගේ දේවල් පිටරටවල වල අපේ තියෙන සබ්බදරීමේ තේරම හුරා කරනවා අර අකුරු දෙකක් අපිට දීලා මුළු පවුලේ තියෙන සබ්බදරීමේ විකුණනවා විකුණලා පිටරට ගිහලා අකුරු දෙකක් ඉල්ලගෙන දෙනවා මොකට යෝග? මිනි පෙට්ටියේ ගහලා තියෙත හැකි ඕන්නා. උත් මැරෙන්නේ අර තාලෙටම තමයි. එකක්වත් ඔය අකුරු දෙක ගත්තේ උන් තුන ගත්තේ උන් කියලා විශේෂ මරණයක් නෑ. ওই මරණයම තමයි. ඉතින් ඕකට වේදම් කරන වේදම් කරලා සංඥා විකුණන එක තමයි මේ දැන් තියෙන අධ්‍යාපන කඩ කියන්නේ මාකටිං කියලා කියන්නේ. ඒගොල්ලෝ වචන කීපයක් එහෙමේ දාලා කොයින් කරලා දාලා අලුත් වචන ටිකක් හදලා දෙනවා. උගන්නන දෙයක් නෑ. ඉතින් අපේ මිනිස්සු ගිහිල්ලා බුදු අම්මේ මේ කොළඹ උන්ට හැදිලා තියෙන පිස්සුව මොකද මේ ලන්ඩන් එක්සෑම් කරන්න. එහෙම නැත්නම් මොනෑෂ් එක්සෑම් එක කරන්න මෙහි ඉඳගෙන. මේ හිටියට ඉන්නේ ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා කිව්වට දැන් ඉන්න කට්ටිය පිටරට එක්සෑම් කරනවා ලංකාව විඳගෙන ඒ රටවල විභාගයක් ලෝඩ වෙච්ච ලකුණු 103 104 හිටන් දෙනවා. උන්ට අතින් පයින් යන්නේ. අපේ ළමයා 108ක් කරන් තියෙන වතුර කියන මේ දෙන්නෙම 100යි. 102ක් අරගෙන ළමයා. මැට්ටෝ කියන්නේ ඇඟිලි ගණන් කරගන්න බැරියෝ. අපේ එක 33 ගන්න බැරුව මේ පෙල්ලෙනවා. ලන්ඩන් එක්සෑම් ගියේ ගම 103ක් ගන්නවා. අතින් පයින් ඉතින් ඕරේ දීලා දාන ඉතින් ළමයාත් පුම්බනවා. දෙමාපියොත් පුම්බනවා. ලන්ඩන් එක්සෑම් කියලා පේපර් එක වෙන්නුවට පස්සේ ඕනේ රස්සාවකුත් දෙනවා. ඉතින් ඕක තමයි වෙලා තියෙන්නේ. ඊට වැඩි උඟාවක් වෙනස් එලෙම්බසිටි 100 වර්තමානයේ අවදි වෙනවයි කියන එක ඒ තුල සංඥාව නැතිකම නැත්නම් මේ පට්ටම් ගරුනාම එහෙම නැත්නම් උපාදි එහෙම නැත්නම් නම්බුනාම් සම්මාන එකක්වත් නැහැ. අපේ ලොකු ස්වාමීන් වහන්සේට රාමජනිකායේ උත්තරීතර සංඝ සභාවෙන් ඒකමතික තීන්දුවක් දීලා කිව්වලු ඔබ වහන්සේට මේ සම්මානනේ මහෝපාද්‍යයකම තියෙනවා කියලා. ඉතින් ඒකට එන ෆයිට් එක ගන්න කට්ටියට ලොකු සාංශයට මේ සම්මාන දීලා. ලොකු සාංශලීලාරියලු මේ මොන මං මොන වැරද්දක් කරුවට මට මේ විදිහට දඬුවම් කරන්න. මං බොම් පැත්තකටලා ඉන්න මිනිස්සයනේ. මං මේ මේම මේම නරක නමක් දෙන්න වැඩ තරම් මං දඬුවම් වැරදි වැඩ කරලා නැහැ. මම මේක මේ සභා ගෞරවයෙන් බාර ගන්නවා. ඔගොල්ලෝ ලොකු සභා වාරකින් නැති සභා ගෞරවයෙන් බාර ගන්න නැත්නම් මට පෞරුෂත්වයට හොඳ නැහැ. හැබැයි කිසිම උත්සවයකට මං එන්නේ නැහැ. ඒක මම ටොරන්ටෝ ගියාට පස්සේ එතන ආමසු කෙනෙක් කියන ධම්මජීව ආමරෝ දන්නේ නැතුව ඇති. ওই මීටිකර හිටපු ලොකු සාංශ මෙන්න මෙහෙම කෙනෙක් කියලා. දීපු සම්මානනීය උපාධ්‍යායතන්තුටත් කිව්වේ මට මෙහෙම දඬුවම් කරන්න මං කළ වැරද්ද මොකක්ද? මම මේ පුළුවන් තරම් සංඥාව අයින් කරගෙන ඉන්න හදන්නේ. සතියෙන් ජීවත් වෙන්න හදන්නේ. මට මොකටද කරදර කරන්නේ? හැබැයි මීට පස්සේ එන්නේ නැහැ. දැන් නිලේ බාරගත්ත නිසා උණ්ඩ කරන්න දෙයක්වත් නැහැ. නිලේ බාරගත්තේ නැත්නම් වෙන වචනයක් කියලා කීයකයි. බාරගත්තා. අර දානු කොටු වෙලා දැන්. ඊට පස්සේ නෑ මේ උත්සවයකටත් මං එන්නේ. මං උපාධ්‍යයන් මං කියන්නේ ආණ්ඩු. ක්‍රිෂ්ණමූර්ති දුන්න ස්ටා ඕගනයිසේෂන් එකේ එයා මුළු ස්ටා ඕගනයිසේෂන් එකේ හැදෙම බ්ලවර්ස් කියලා මේ ලෝක නායකයෙක් හදන. අදලා ක්‍රිෂ්ණමූර්ති අයියයි දෙන්නම එංගලන්තය ආවලා උගන්නලා ඔක්කොම කෙරුවා. කරලා කලවයිසාට පස්සේ මූට දුන්නා ඒකේ උපාධ්‍යය තනතුර. දීපු දවසේම ස්ටා ඕගනයිසේෂන් එක දී කරලා දැම්මා. සංවිධානයකින් කවදාවත් සත්‍ය අවබෝධ කරන්න බෑ මම අද මං උපාධ්‍යාය විදියට මේ ස්ටා ඕගනයිසේෂන් එක අද ඩිසෝල් කරලා දාන කියන්නේ මොකද්ද කියන්නේ ඈ විසිරු ඇරිය. මේ සංඥාට තියෙන බය නිසා මේ ගේය සිට මිනිස්සු ගෙවල් වල ඉන්න මිනිස්සු ඒ නම්බුනාමෙට ඒ නිලයට පහඳින පහඳිල්ල බැලුවොත් ගෑණියෙක් ඕන ගෑණියක් වේසකම් කරන්න ලැස්ති. දෙනවා නම් ওই නිලේ. පිරිමියෙක් අසුචි කවන්න පුළුවන් මේ හවල් නිලේ දෙනවා කියොත් එන්න. ඉතින් ඒක දන්න හොඳට මාරයා. ඒක දන්න හොඳටම ලොක්කෝ. උන් ඉතින් කරන්නේ ওই පට්ටපත් දීලා වැඩ අරගන්න එකයි තියෙන්නේ. ඉතින් රහත් වෙනකොට වෙන්නේ මොකද්ද? සියලු රහතන් වහන්සේලා අතර අන්‍යතරෙක් වෙනවා. මිසක්කා ඔටුනු බැලන්දිල්ලක් නැහැ. ඔහුත් තවත් රහතන් වහන්සේලා අතර අන්‍යතරෙක් විය. ගංගානංගකට වැලි තලාවට වැඩි තව වැලියටයක් වුණා. ඉතින් ඒ කියන්නේ සංඥා නැහැ. ඉතින් ඒකේ අපේ දැනට මේ කරලා නැති දහන දෙයක් කියලා හිතන්න යන්න එපා. අපි මේ ගිහිගේ අතහරිනවා කියලා කියන්නේ ඒකේ විශාල පිම්මක්. ඒකයි මේ ගෙහසිත සංකප්ප අයින් කරලා අපි නික්කමච සංකල්පයට යනවායි කියලා කියන්නේ ඕක දැන නොදැන අනුමත කිරීලක්. ඒ නිසා ඒකේ 85ක් 86ක් දිනටම දිනලා තියෙන්නේ. ඒක අගේ කරන්න. ආඩම්බර වෙන්නේ මේ කවුදෝ දෙන බතක් කන්නේ. කවුදෝ දෙන තැනක බුදියන්නේ. කාගේ දෝ කලරටනක් කරන්නේ. දන්නේ දැන් දැනට යන්න හදන. අපි නිකම්ම ලදරුවෝ. අපි නිකම්ම ආධිකම්මිකයෝ. අපි නිකම්ම බිග්ිනර්ස්ලා කියලා හිතාගත්තාම ඒකම සතියමයි ඒකම නිවනමයි. ඕකේ මේ අර නිලේ මේ නිලේ අරක මේ ගන්න ගිය ගමන්. ඉතින් එහෙමනම් ඇයි මේ බුදුරජාණන් වහන්සේ සෝවාන්සක දාගාමි අනාගාමි අධියත් කියලා නිලපට්ටම් දැම්මේ කියලා ප්‍රශ්නයක් අහනවා මේ පැත්තේ ඉන්න අය. ඇත්තටම කියනවා සුත්ත නිපාත වගේ පොත්වල එහෙමවත් බුදුරජාණන්සේ කියලා නැහැ. ගැඹුරු පොත්වල. පහුවෙනකොට පහුවෙන තමයි ඔය සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් වෙලා මජ්ක්‍ධිම නිකායේ එක සූත්‍රයක සත්ත්ව විසුද්ධි ක්‍රමයක් කියලා දෙනවා. ආගේ පහුවෙනකොට පහුවෙනකොට තමයි ඔය කෙස් පැන තර්ක වලට ගිහිලා දැන් 18 අට්ඨාරස විපස්සනා ඉවත් ඊට පස්සේ තුනෙන් වැඩි කරලා 56ක් තියෙනවා. ඉතින් ඒව මැන මැන කිර කිර ඉන්නවා කට්ටිය. ඉතින් ඒකෙන් සෑහෙන කොටසක් ඥානාරාම සංසිත් පාවිච්චි කරා. ඒ නිසා කට්ටිය කියන ඥානාරාම සංසි ක්‍රමෙත් එක එක ඥාන අධිෂ්ඨාන තියෙනවා. ඒ අදිෂ්ඨාන කරපුවාම ඒ ඥාන ලැබෙනවයි කියලා එතනත් ඇණයක් ගන්න හදනවා. ඒ කටුකුරුන්දේ සාංශෙත් ඒ ලනුවද මන්ද කාලා තිබ්බා. ඒක ඒ කරන්ට ඒ ඥාන අදිෂ්ඨාන කරන්න කියන කතාව කරලා තියෙනවායි කියලා මේ මට සාංශගේ ගෝලියෝ සාංශ ගරු කරන්නයි කියලා තමයි මම ඥාන සාංශ ගොඩක් කල් හිටියා. මයිත් එකේ කියන්න ආවේ නැහැ. මම ඥානන්ද හමුදාවේ ගෝලෙක්. අත්‍යන්ත ගෝලෙක්, අතිසාර ගෝලෙක්. සාමාන්‍ය අතිසාර නෙවෙයි. අතිසාරගෝලී. මට කවදාකවත් කියලා නැහැ. ඒ නිසා මේ එක එක තැන් අදිෂ්ඨාන කරගෙන මේ යන ගමන නරක නෑ. ඒක දන්න මිනිහට ඕකේ ප්‍රශ්නයක් නෑ. ණය ඇල්ලුවා නම් බෙල්ලෙන් ඇල්ලුවා නම් ප්‍රශ්නයක් නෑ. නැත්නම් ඒක අල්ලලා තියෙන මිනිස්සු සංඥාවත් එක්ක. මට දැන් ඥානාරාම සංසතික භාවනා කරා මට දැන් සංකාරූපික ඥානෙ තියෙනවා. මට දැන් උදයබ්බේ ඥානෙ තියෙනවා. මට දැන් පළවෙනි ධානය තියෙනවා. මට දැන් අහවල් ඥාන ලැබලා තියෙනවා කියලා ස්වාමීන් වහන්සේක නම පාවිච්චි කරලා එනේ මේ සංඥා පිළිබඳ ප්‍රශ්නය. මේක අවශ්‍යතාවය ඇත්තෙම නැහැ. ඊ එක්කෙනෙක් අහන වල්ලයා ප්‍රශ්නයක් මේ සංච අත්‍යවශ්‍යයෙන්ම අතීතය ගැන කල්පනා කරනකොට සානාගතය ගැන කල්පනා කරනකොට සතිය කොහෙද තියෙන්නේ කියලා. මම කොයි අති අත්‍යවශ්‍යයෙන්ම අතීතනාගතය කල්පනා කරනෝනේ මොහොතක් මට පෙන්ලා දෙන්න. අතීතේ කල්පනා කර යුතුමයි කවුද දන්නේ අතීතේ මේ අනාගතේ අපි ජීවත් වෙයිද කියලා. එහෙම නෑ. මේ අපි මවා ගන්නවා සංඥා ඕන වෙනකොට. මම පොරක් මම අනික් කට්ටියට සැලසුම් හදන්න ඕනේ කියලා. ඉතින් අද හදා දෙනවා දීපු ගමන් මම අඳිනවා. මේ සංඥාව කියලා කියන්නේ අඳිනවා කියන එක තමයි. අඳිනවා කියන්නේ යුනිවර්සිටියේ ගොනාට අඳිනවා කියන එක. ඌ ඇඳලා ඉන්නේ මචං කියවනම් ඌ ගොනා. ගොනා කියන්නේ මට්ට කියන අදහස. අඳින්න පුළුවන් නේ ගොනාට තමයි. ඇඳනම් ගොනා. නැත්නම් අපි අන්දනවා ඌව. උට අන්දනවා කියන්නේ සපෝට් එකක් දීලා උට අන්දුවට පස්සේ ඌ පිංගුණා වගේ ඉතින් ඇන ඇන විදිනවා දැන් දැන් ඊට පස්සේ අපින් නෙවෙන්නේ ගුටි ගන්න. රටෙන් ගුටි ගන්න. ඊට අන්දලා තියෙන එකයි කරන්නේ. මේ සංඥාව කියන්නේම බුදුරජාණන්සේ දේශනා කර තියෙන උච්චාජනන්ත ජඤ්ඤා අපසාදනන්ත ජඤ්ඤා නේව උත්සා දේතිනේ අපසාදේති. බුදුරජාණන්සේට ඕන ඕන කෙනෙක් උසස් කළ කතා කරන්න පුළුවන්. උන්වහන්සේට ඒ තරම් භාෂා ඥානෙ සාහිත්‍ය ඥානෙ තියෙනවා. ඕනම කෙනෙක් පහත් කළා කතා කරන්නත් පුළුවන්. ඒ තරම් උන්වහන්සේ උතුම්. කවදාකවත් කිසිම කෙනෙක් උසස් කළා කතා කරන්නේ නැහැ, පහත් කළා කතා කරන්නේ නැහැ, ඇති හැටි කියන. ඔය තමයි සතිය කියන්නේ. ඉතින් කට්ටියට සතිය මදි මොකද ඒකෙන් අර තමන් උසස් වෙන්නේ නැහනේ. තමන් මේ අවශ්‍ය කරන ඔය සංඥාව නැත්තම් මේ කොලර කප් කරන්නයි අර නිලේ මේ නිලේ අර මට්ටම් මේ මට්ටම් හම්බ වෙන්නේ ඉතින් එතකොට මේ මට්ටම් අරගෙන දැනටමත් ඇඳගෙන ඉන්න කට්ටිය එච්චර කැමති නැහැ. සත්‍ය නිකන් හුලම් බහින තැන වගේ. ඩීසල් එන්ජින් එකේ ප්‍රෙෂර් රිලීස් කරන තැන වගේ. එන්ජින් එක ස්ටාර්ට් කළා ප්‍රෙෂර් රිලීස් කරන්න ඕන සාමාන්‍ය ඩීසල් එන්ජින් එක ස්ටාර්ට් කරන්න. ප්‍රෙෂර් රිලීස් කළා කරකවල කරකවල කරකවල ඇදලා යන ගමන් ප්‍රෙෂර් එක දීපු ගමන් ඒක ස්ටාර්ට් වෙනවා. මේක ප්‍රෙෂර් රිලීස් කරන තැන. සතියත් එහෙමයි සංඥාවත් සංඥා නැති තැනත් එහෙමයි නිවනත් එහෙමයි. හැබැයි එහෙම තියෙද්දිත් කෙනෙක්ගෙන් ප්‍රෙෂර් රිලීස් කරන්න හිටියත් යත් එක ලෝකේ ගැටෙන බව තමයි බුදුරජාන්සේ දේශනා කරන්නේ. සත්‍යක කියනවා බුදුරජාන්සේ එක ගැටෙනවා. එක එකන ඇවිල්ලා මදුපිණ්ඩික සූත්‍රෙත් ඔබ වහන්සේ මේ මොන වගේ ආදපතියක්ද දරන්නේ කියලා. ඒ කෙනෙහෙන්ට මම හොත්තටම නිලියල්ල මිර්කන බුදුරජාණන්සේ අරු අඬාගෙන යන්නේ. කියලා වරක් ආවා. මම මිරිකු අතන අන්න ඌ ගියා නල්ලේ රැලි නගවගෙන දිව දික් කළා ම්ම් කියලා ගියයි කියලා. ඒ කියන්නේ වාදෙමුත් කෙලවර ඉන්නේ. හැබැයි ඒ වාද කියන නම දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. උන්ටටම හීන්තනින් අල්ලනවා. අල්ල මිරිකපුවාම ඇතාගේ එදා කාපු කොළ බොක්ක ඒ වෙලාවෙම එළියට යනවා. එළි කියන උඹ ලොකු උනාට ওই නිලයෙන් ඇල්ලුවොත් උඹ පුංචි. බුදුන්සේ එතනින්ම යල්ලන්නේ ඒකත් සංඥාවක් තමයි. මේ පාවිච්චි කරන්නේ සංඥා වර්ධනයේට නෙවෙයි. ඕක නිකන් කෙලේශයක් කියන නම දෙන්නේ. ඉතින් හැබැයි මේ පොත සංඥාවක් තමයි. ලියනවා ඉදිරිපත් කරන කියන්නේ සංඥා තමයි. අපිට නිසා කටුකුරුන්ද සාංශ නැති වුණාට ලියලා උන්වහන්සේ අනුමත කරපු පොත අපි ස්වාමිෂය පිළිබඳ සංඥාවට ගන්න පුළුවන්. වරදින්න බෑ මොකද පොතේ ලියලා තියෙනවනේ. හැබැයි ස්වාමීන් වහන්සේ මෙතන හිටියට මම මේ අයියෙන් කතා කරන්නේ නැහැ. එහෙනම් මම සෙකන්ඩ් එකේ දානවා ෆස්ට් එකේ දාලා යන්නේ නැහැ නේද? එතකොට වෙන සංඥාවක්. දැන් නැති හින්දා පොත අරගෙන කැලේ ඉන මුවා වෙනුවට ගෙදර තියෙන මුවාමට තලනවා වගේ. අපිත් අයියා වෙලා කතා කරනවා. ඒක නෙවෙයි මේ කියන්න හදන්නේ. ඒක නෙවෙයි අයිල කරන්න හදන්නේ. ඒ වගේ තාරාතිරම් මනින සංඥාගත වීම නෙවෙයි මෙතන සතිය අවශ්‍ය කරලා තියෙන අපි ඔක්කොම මිනිස්සුયો. සම මට්ටමේ ඉන්නේ. කිසිම වෙනසක් නැහැ තව කෙනෙක් එක්ක. නිවන් ලැබෙන්නේ නැහැ නැති මිනිහ අතර වෙනසකුත් නැහැ. කයේ වෙනස්කම් තියෙනවා. හිතින් එකයි. හිතේ කොහොමඩක්වත් පිටකට්ටේ කෙලස් තියෙනවා. ඇතුළ පිරිසුදුයි. ඒ නිසා ඇතුළ බලන එකන ආර්ය භූමියට ගණන් කරනවා. පිට බලන එකන පෘථග්ජන භූමියට අයිතිවාසිකම් කියනවා. ඔය හැම දෙකම තියෙනවා. සෞපදිශේ නිර්පදිශේස නිර්වාණ ධාතුට යනකම් ওই දෙකම තියෙනවා. මට්ටම විතරයි වෙනස් වෙන්නේ. ඒක අර ආගන්තුක කෙලෙස් අඩු වෙන ගතියක් පේනවා. ඒක හරි හොයන්න අමාරුයි. ඇතුලේ තියෙන පිවිතුරු මනස කොහොමදක් තියෙනවා. ඉතින් අන්නේ ඒ දෙක අතර සතියෙන් ගෙන හැර දැක්වීමක් කරනවා රංග රංගනයක් තියෙනවා අන්න ඒක බලන්න හිටියොත් හිතනවා මේ දුර්ලභ වස්තු හැම දැනට ලැබිලා තියෙන්නේ බුද්ධෝත්පාද කාලේ ලැබිලා තියෙන්නේ අලුතින් ලබන්න දෙයක් නැහැ manussත්ත්ව ප්‍රතිලාභේ ලැබිලා තියෙන්නේ ක්ෂණ සම්පත්තිය ඕනනම් උපය ගන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන් සත්පුරුෂ සංසේවනේ සද්ධර්ම ශ්‍රවණේ පැවිද්ද ඔක්කොම ලැබිලා තියෙන්නේ ඉතින් අලුතින් උපයන දෙයක් නැහැ ඒක තියෙන දේ අගේ කිරීමක් තියෙන දේට අනුග්‍රහ කිරීමක් කරනවා ඒකට සංඥාව බලපානද නැද්ද කියන එක වාදයට ඕන ගන්න පුළුවන්. මත ඒකේ සංඥාව වෙච්ච ලොකු රංගපෑමක් භූමිකාවක් විතර රංගපාන්නේ අපි දැන්ට අහුවෙලා තියෙන්නේ මේ ඇඳලා අඳලා ඒක තමයි මේ භාෂාවේ තියෙන කැතම කෑල්ල තව කාට හරි පුම්බන්න යනවා තව කාට හරි ස්තුති කරන්න හදන නැත්නම් නිඳා කරන්න හදනවා ඉතින් ඒ දෙන්නම ගා ගන්න නිසා කතා කෙරුවොත් අතිශෝක්තියක් නැති කතාවක් අපිට තේරෙන්නේ නැහැ අතිශෝක්තිය ස්වභාවයෙන් බොරුවගේ මල්ලි කියලා කියන්නේ. බොරුව නම් කර්මපතයක් වෙනවා. අතිශෝක්තිය කර්මපතයක් වෙන්නේ හැබැයි මේ නිතර කරන්න සිද්ධ වෙනවා. අතිශෝක්තියට සංඥා හරිය වැදගත්. අපිට යන්න ඉස්සරහට. ඒ වගේම තමයි සංඥාව පිළිබඳවත්. සංඥා අනුශය වශයෙන් නැහැ. බුදු වහන්සේලත් එහෙමයි. රහතන් වහන්සේලත් එහෙමයි. අපි බොහෝ විට කතා කළා නාම රූපය ගැන. නාම රූප පිළිඹුවක් හැටියට අපි ප්‍රකාශ කළා බුදු පියාණන් වහන්සේලාට මේ නාම රූපය නිසා ඇතිවෙන මුලාව නැහැ. මේක පිළිඹුවක් බව තේරුම් ගත්තා. ඒකටත් හොඳ ගාතාවක් අපිට සොයාගන්න පුළුවනි සුත්ත නිපාතයේ සබිය සූත්‍රයෙන්. අනුවිච්ච පපංච නාම රූපං අජ්ජත්තං බහිද්දාච රෝග මූලං. සබ්බ රෝග මූල බන්ධනා පමුත්තෝ අනුවිදිතෝ తాදී පවුච්චතේ තතත්තා අනුවිච්ච පපංච නාම රූපං මේ නාම රූපය පපංචයක්. ලෝකයාගේ පපංචයක්. අර මැණිකේ පිළිමිඹුව ගැන එහෙම අපි කතා කළා. ඒ දණ්ඩ උඩින් යන බල්ලාගේ පිළිමිඹුව ගැන කතා කළා. එයින් පෙනෙනවා මේ නාම රූපය පිළිබඳ ලෝකයා ලෝකයා අල්ලගෙන සිටීම ප්‍රපංචයක්. අනුවිච්ච පපංච නාම රූපං. බුදු වහන්සේ මේ පපංච නාම හරියට තේරුම් ගත්තා. අජ්ජත්තං බහිද්දාච රෝග මූලං. පුජ්‍යල సంతානයේත් බාහිර ලෝකයේත් යම්තාක් ව්‍යාකූල තත්වයක්, ගැටලු තත්වයක්, අහිතකර තත්වයක් තියෙනවා නම් ඒ හැම එකකටම ඒ රෝගයට මුල තමයි මේ පපංච නාම රූපය. සබ්බ රෝග සබ්බ රෝග මූල බන්ධනහා පමුත්තෝ. ඒ සියලු රෝග මූලයන්ගේ බන්ධනෙන් මිදුණා වූ ඒ තැනැත්තා අනුවිදිතෝ తాදී අනුවිදිතයයි తాදී යයි හැඳින්වේ කියන එකයි ඒ ගාතාවෙන් කියවෙන්නේ. එතකොට මේ සංඥා අනුශය ගැන විශේෂයෙන් යමක් කියනවා නම් මෙතෙන්දී අපට ඉදිරියට ගන්න සිද්ධ වෙනවා මජ්ක්‍ධිම නිකායේ පළමුවෙනි සූත්‍රය. ඇත්ත වශයෙන්ම මේ කාලේ මැදුම් සංගීය කියවනවා නම් සාමාන්‍යයෙන් ලැබෙන උපදේශය මොකද්ද? පළවෙනි සූත්‍රය ආයෙත් මට හිතෙනවා මේ මත ප්‍රකාශයක් කරත් හොඳයි කියලා බල්ලහදී කමඨහං සුද්ධ කරනකොට නෑසිය යුතු ප්‍රශ්නයක් විදිහට එක්කෙනෙක් අහලා තිබුණා මේ නාම රූප තේරෙන්නේ නැහැ කියලා. අවිජ්ජ මේ මේ අවිජ්ජපච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප. ඉතින් විඥාන ප්‍රත්‍ය නැති වෙන නාම රූපේ ඒ කියන්නේ අපිව හිතන නම සහ රූපේ කියන එක තමයි අපි සාමාන්‍ය අර්ථයකට දෙන්නේ. ඉතින් ඒකදී මෙහෙම මම කිව්වා මේ ලෝකේ ගොඩාක් රූප තියෙනවා. ඒකෙන් සමහර දේවල් වලටම අපි නමක් දානවා. ඒ නමද්දාප ටික විතර අපිට දුක් දෙන්නේ. නන්දාපේව නාම රූප. නන්දාල නැති කොච්චර දෝ දන්නේ නැතිව තින ඔය කවදා දුකක් එන්නේත් නැහැ භාවනා කරන්න ඕනෙත් නැහැ නිවනකුත් නැහැ වගේ. ඒ නිසා අපි මේ යම් ප්‍රදේශයක පුරා අපේ නම් කිරීම පැතිරෙනවනම් මෙයා මගේ දැන්දම මෙයා මගේ අක්කා බලන්න අපි ඔක්කොම නෑයෝ තමයි. ඒ වුණාට අපි අර නෑයෝ කියලා අඳුනගන්න ටිකක් තියෙනවා. ඒ ටිකෙන් විතරයි දුක එන්නේ. අඳුනගත්තේ නැති පිරිසෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් නාම රූප කියලා කියන්නේ අපි විශාල ප්‍රදේශයකට නම් කරනවා නම් විශාල දුක්ඛන්දරාවක් තියෙනවා. ඉතින් අර භාවනා කරනකොට එන්නේ දුක්ඛන්දරාව අතහැරලා ඔන්න අරණියට එන. ඒකට අරණියට සීමා වෙනවා අපේ නාම රූප. අරණියෙන් ඇවිල්ලා කයට ගන්නවා. කයට සීමා වෙනවා නාම රූප. කයෙන් හුස්මට සීමා වෙනවා. ඒකට හුස්මට සීමා වෙන්න සීමා වෙන්න අර දුක්ඛන්දරාව අඩු වෙනවා. <clears throat> නමුත් කම්මැලිකම වැඩි වෙනවා. නීරසකම් වැඩි වෙනවා. අර ගොඩාක් දේවල් එක්ක ඉනකොට හිත වැඩෙන හුඟක් වැඩ. ඒ යාට තේරෙන්නෙත් නැහැ භාවනාවක් ඕනෙත් නැහැ සතියක් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඔළුව අවුල් වෙච්ච කෙනෙක් වගේ වැඩ. ඌට ඒ ගානක් නැහැ තේරුමක් ඇති වෙන්නේ නැහැ. කම්මැලිකමක් එන්න වෙලාවක් නැහැ. ඉඳා ගන්නත් වෙලාවක් නැහැ. බුදුජනනාංශ කරන්නේ ලෝකේ අමතක කරලා අරණියකට හිත කොටු කරන්න කියනවා. නාම රූප අරණියෙන් කොටු කරලා කයට කොටු කරන්න කියනවා. කයට කොටු කරලා හුස්මට කොටු කරන්න කියනවා. හුස්ම හරි බිම්බි මැකිය. ඒක කොටු කෙරුවට පස්සේ ඒක බැරි නෑ. ලෝකයක් අමතක කරලා අනන්‍ය ගන්න පුළුවන්. අනන්‍යයක් ලෝකයක් දෙකම අමතක කරලා කයර හිත ගන්නත් පුළුවන්. කයක් අමතක කරලා හුස්මට ආයෝ පොට්ටබ දාතු විතරක් හිත ගන්නත් පුළුවන්. ඒකෙත් මේ ආශ්වාසය ගන්නවා ප්‍රශ්වාසය අමතක කරන්න පුළුවන්. එතකොට බලන්න නාම රූප දෙකෙන් අපි කොච්චරක් පොඩි කරලා නිවනට කොච්චර කිට්ටු වෙනවද කියලා ඒක දැනෙන්නේ අපිට කම්මැලිකම එනකොට නීරසකම එනකොට පාළු ගතිය දැනෙනවා දැන් ඇති කියලා හිතෙන්නේ එතනින් අපි කඩා ගන්න වැඩි. ඒ කියන්නේ සංඥා වලට තියෙන කැමැත්ත නිසා නාම රූප ගොඩු වැඩි කර ගන්න තියෙන කැමැත්ත නිසා බුදුහාමර මෙච්චර දක්ෂව කියලා සාර්ථකත් වෙලා ඒකම අරමුණේ හිත පාත්තන ගම අර සංඥා විචිත්‍රත්වේ නැතිවීම නිසා පාලුකම කම්මැලිකම නිසාම කල්ප ගණන් අපි සංසාරය විදලා තියෙනවා. මේ නිවනේ දියුණුවක් ප්‍රතිපදාවේ දියුණුවක් කෙලෙස් හටු ගතියක් නාම රූප ගෙවන් කිරීමක් කියලා දන්නවනම් ඕකට දැනුමක් විශේෂයෙන් ඕනේ නැහැ ඕනේ තමයි. නැත්තම් මේ වගේ සාකච්ඡා කරන නැත්තම් ඒක එන්නේ නැහැ. නමුත් ඒක තියෙන දෙයක් නේ අපිට. හරි එතකොට ඉන කම්මැලිකම. එතන සංඥා විරත්තස්ස ගතිය. ඒ තමයි විරංජනේ වෙනවයි කියලා කියන්නේ. ඉතින් ඒකට විරුද්ධවනේ අපි මේ gedaratore බඩු බාර පුරවගෙන තියානින්නේ කම්මැලිකම ඉන්න දෙන්නේ නැතුව මේක දිනුන පවුණු කරගන්න. මන්දනාවේ වන්දනාවේ අණ්ඩන් අපේ කාරණා. මට හරි පාළුයි ළමයෝ කියලා ගෙදර බඩු මදිනවා වන්දනාවේ ගිහිල්ලා හරි මේ පටලව ගන්න. ඒ නිසා මේ නාම රූප කියන පදේ මම මේ විස්තර කරන්න ගියේ නාම රූප කියලා කියන්නේ යම් රූප කොටසක් නම් කරා නම් අපි ඒ කොටසේ විතරයි දුක අපි නොදන්න විශාල චක්‍රාවාට තියෙනවා. අපි නොදන්න විශාල මේ මූලද්‍රව්‍ය තියෙනවා. එකකින්වත් දුකක් නැහැ. ඉස්කෝලේ ගියාම කියන්නේ උඹ ඔක්කොම දැනගන්න ඕනේ. ආවර්ත වගුවම කටපාඩම් කරපන්. ඒ කියන්නේ ලෝකේ තියෙන දුක් ඔක්කොම අපි ඔලුවට දාන. ඒක දන්නේ නැත්නම් පේල්. දුක් ඔක්කොම දන්නවනම් පාස්. ඒක ඉන්න රට කොහෙද කියලා දන්නෙත් නැහැ. පොළොවේ වැඩි ගහලත් නැහැ. කොහෙදෝ තියෙන මූල ධර්ම ඔක්කොම ඉගෙන ගන්න හදනවා. මූල ද්‍රව්‍ය ඉගෙන ගන්න හදනවා. චක්‍රාවාට ඔක්කොම ඉගෙන ගන්න හදනවා. ඒ තාක් දුක පැතිරෙනවා. ඒ නිසා මේක තේරුම් කරගන්න ඉස්සෙල්ලාම නාම රූප කියන එක පිටුවට ගන්න පුළුවන් තරම් අතරගත්ත නෙල්ලි ගෙඩියක් වගේ මේ සාපේක්ෂව අඩු කරන්න. අඩු කළා ඒ ගත්ත නාම රූපේ. හොඳට අධ්‍යයනය කරන්න කරන්න බැරි කම්මැලිකම නිසා ඒකට අප්‍රමාද වෙන්න ඕනේ. අවදි ගතියක් ඇති කරනවා දැන් මෙයා කොටු කරගත්තා. මම මේකම බලනවා. ඒකට নানা ප්‍රකාර ගොඩ පෙරක දෝරුකම් එනවා. ඔක්කොම සංඥාවේ පටලැවිලි දහංගට දැනගෙන මේකම හිත පවත්නවා නම් දෙයියෝ අඳිනවලු මිනිස්සුන්ට වැඩියි. දෙයයන්ට ඉස්සලා බ්‍රහ්මේ වඳිනවනේ මේ මනුස්සයා කරන වැඩි. ඉතින් මාරයට කොක්ක ගහන්න විදියක් නෑ අපිට මොකද අපි ගොඩක් දේවල් බදා ගන්න යන්නේ. එනේන කොටස අල්ලනවා. එතකොට මේක ගැටේ ලිහෙන්නේ කොහෙද? ඔය අල්ලගත්ත පුංචි කොටසමයි අල්ලගත්ත නැති එකේ තියෙන්නේ ඒ සැකිල්ලමයි. ඒකගෙන අනුමාන ඥාන කියලා. සාපේක්ෂතාවාදී කියලා ගිය අවුරුදු 100ටම පහළ වෙච්ච විද්‍යාඥයන්ට ලෝකෙම එකම විද්‍යාඥය කියලා අයින්ස්ටයින්ට දුන්නා සාපේක්ෂතාවාදේ හොයාගත්තාට. ඊපස්සේ කිව්වා එකක් අල්ලගෙන ඒක හොඳට බලපන්. ඒකම තමයි ලෝකේ තියෙන්නේ. මේක ඉවර වෙනකම් බලපන් බලන්න බැරි උඹට කම්මැලිකම නිසා. ඒකාකාරීකම නිසා. නිදිමත නිසා. පාළු ගතිය නිසා. ඒ කියන්නේ සංඥාව දුරවන් වෙනකොට අපිට මේ හිටගෙන ඉන්න බෑ. හක්මනියවත් ඉන්න බෑ. ඉගෙන හොද්දටම තේරෙනවා දැන් සංඥාව ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒක නිකන් මේ පාඩ පිච්චිච්ච මල් චීට්ටයක් වාගේ වෙනවා. ඒකට එච්චර ලස්සන නෑ. ඒ හිටගෙන නිින්ද යනවා. එහෙම වෙලා නැති කෙනෙක් ඉන්නවනම් අත උසන්න භාවනා කරනකොට හැම කෙනාටම වෙනවා. නැත් ඒක හරහා යන්න බැරි මොකද මේ සංඥාවෙන් ඇවිල්ලා කියන ඕක අතහැලා මේක ගනි කිය. ඒ දිගින් දිගට යනකොට අපි නාම රූප වර්ධනයක් ඇති කරගන්නවා. අර අමාරුවෙන් පටු කරගෙන පිටු කරගත්ත එක. හැබැයි ඒ අඩු කරගත්ත නාම රූපේ හැමදාම ජීවත් වෙන්න බෑ. ඒක හොඳට තේරුම් ගත්තට පස්සේ ඒකම තමයි අල්ලපු නැති නාම රූපලක් තියෙන්නේ. ඒක අන්වේ ඥාන, චින්තාමේ ඥාන, ණය විපස්සනාව කියලා හරි විචිත්‍ර කොටස. ඒක විතරක් කරලා භවනා නොකරන එක තමයි දර්ශන විද්‍යාව කියන්නේ. අනුමාන ඥානත් එක්ක ඉන්නට කතා දාලා මේ පොත් ලියනවා. කදාවත් භවනා කරන්නේ. භවනා කරන එකටත් වැඩියෙන් ලියනවා. ඌ ඉන්නේ සංඥා කොටක පැටලිලා. භවනා කරන එක නම් වරින් වර ඒ සංඥා නැති අර තෝරගත්ත ආශ්වාස ප්‍රශ්වාසයේ වම දකුණ වැඩි වේලාවක් ඉන්න. එතකොට මේ සංඥා විරත්ත වෙන ගතිය දැකප නැති කෙනෙක් නෑ. කියන්නේ භාවනා ඒ තරම්ම පැය ගානක වැඩක් තියෙන මෙතන. කුටිම කියන විනාඩි ගානක වැඩක් තියෙන. ඒක තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න බැරි කම්මැලිකම නිසා, ඒකාකාරීකම නිසා, නීරසකම නිසා, නිදිමත ගතිය නිසා, කඩਿੱත්තු ගතිය නිසා, කම්මැලි ගතිය නිසා, මුස්පේන්තු ගතිය නිසා බය ඒක පොඩ්ඩක් දැනගෙන වැඩේ කරගන්න පුළුවන්ද කියන ගතිය. ඉතින් ඒක නිසා ඒ නාම රූපය විශාල කිරීමට විඥානයේ හැම වෙලාවෙම වැඩ. විඥාන පත්‍ය නාම රූපං. ඒකට අපි දැනගත්තොත් යන්තම් විඥාණයට යැපෙන්න විතරක් ඕන වෙන නාම රූප විතර දීලා විඥාණය කෙන්චි කරන්න, කෙට්ටු කරන්න ඒකට කියනවා මේ කෙසඟ කරන්න කරන ප්‍රත්‍යය තමයි විපස්සනා. සමතෙදී නෑ ඒක. වසනා කරන විඥාණයට දෙන්න පුළුවන් අඩුම ප්‍රමාණය දීලා පණ විතරමයි දෙන්නේ අංගපතක පුම්බන්න දෙන්නේ. හේ බාවන්න ඕන. හේම කරන්න ඕන. කිංචි කරන්න ඕන. කිසඟ කරන්න ඕන. ඒකට කියනවා අපපතිට්ඨිත විඥානය කියලා. අන්න එතෙන් ගියාට පස්සේ තේනවා ඔබ මේ බවාගෙන කණ්ඩ යන්න එපා. ඔබ වවන්නේ කක්කා නාම රූපේ. ඒක දැනගැනීමට දැනුම කියනවනම් ඒක අමනකමක්. නාම රූපේ කියන්නේ දුකක් කියලා දන්නවනම් ඒක අඩු කරපන්. අඩු කරනකොට විඥානය කියයි බෑ කලන්තය හැදෙනවා ගිඩිනස් වෙනවා ඔඩුව කරකිනවා තෝන්තු වෙනවා තහිනති වෙන්න හදනවා নানা ආකාර සෙල්ලම්. ඒකට අපි වට කරන්න හදන්නේ අසත්පුරුෂයෝ. බුදුහාමුදුරුවෝ කැලේ කියන බයෙන්ද පුතා ධර්ම විශ්වාස කරපන්. ඕම් මැරෙන එකත් හොඳයි කෝ. යන්න බෑ. යන්න බෑ පුදුම බයක් ඇති කරලා දෙනවා. ඒ කියන්නේ ඒ තරම් මං කියන්නේ ධර්මයේ මේ භාවනාව හරිම සාර්ථක දෙයක් විනාඩි ගාණෙන් ඔප්පු කරතයි. නැත්නම් බාර ගන්න මොන තරම් විශාරද දැනුමක් තියෙන්න ඕන. මොන තරම් ලෑස්තියක් මොන තරම් ජීවිත පරිත්‍යාගයක් මොන තරම් අහිංසකකම මොන තරම් සරල ගතියක් තියෙනවද මේ තරම් ඉක්මනට අපිට කම්මැලිකම එනවනම් මේ තරම් ඉක්මනට සංඥාව අපෙන් දුර වෙනවනම් මේක භාවනාවේ ප්‍රතිඵලයක් කියලා දැනගන්න. නීරසකම ඇවිල්ලා තියෙන කියලා දැනගන්න. එතකොට විඥාණයට එච්චරම මේ ගන්ති ගහන්න හම්බ වෙන්නේ නැහැ. එයා ගහන ගහන සෙල්ලම අහුවෙනවා. ඔබ ගහන්නේ විඥාන ඥාම රූප වැඩිමෙන් තමයි විඥාණයට බලය දහුරු කරන්නේ. දන්නේ නැති දේවල් වලට බලය පතුරවන්න නෑ ඕනේ නෑ. ඔබ අඩුමටම ඵලයක් අඩුමට විතරයි දෙන්නේ ඔබට කියලා ඒ නාම රූපේ අඩු කරන්න ගත්තොත් ඊට පස්සේ අන්තිමට කියනවා අන්තිමට කියනවා මෙනෙහි කරන්න ගත්ත ආනාපානේ මෙනෙහි කිරීමත් කරන්න එපා කියලා. ඒකත් විඥානේ සමාලාට මේ අර වගේ සංඥා වැඩි කරන්න හේතු වෙන නිසා මට්ටමට යනකම් මෙනෙහි කරන්න ඉබේ වැඩේ වෙනකොට මෙනෙහි කිරීමකුත් නැතුව දේශ බලාගෙන ඉන්න මෙයා අරේ මේම් පටලවා ගන්න හදන හැටි. ඒ මේන් මේ හැකිලි දාන හැටි. ඉහෙර කොක්කක් දානවා මෙහෙර කොක්කක් දානවා. එහෙම නැති වෙනකොට මෙයාට නිකන් දහංගට දාගන්න බැරි වෙච්චාම පිස්සු වෙච්ච බල්ලෙක් මේ වතුර කූඩුවක් ඇතුළේ දාලා වතුර මලක් ඇල්ලුවා වගේ. හැම තැනම දුවනවා ඌ ජල බීචිකාවට. ඉතින් එතකොට මානසික අසහන තියෙන අයට මානසික අසහන වැඩි වෙනවා. කායික රෝග තියෙන අයට කායික රෝග වැඩි වෙනවා. ඒකත් විඥානයේ කොහෙන් හරි කොට පලනක් දාලා පටලවන්න හදන්නේ. ඒ නිසා නාම රූප පිළිබඳව නම් කරන තාක් ලද්ද රූප නම් කරන තාක් රූප දුක් දෙනවා. නම් කරව නැති රූප කොච්චර ලෝකෙ තිබ්බත් දුක දෙන්නේ නැහැ. ඒතකොට මම හිඟන්නේක් වෙනවා. ඒතකොට මම කිසිවක් නැති බැරි කෙනෙක් බවටපත් වෙනවා. ඒතර විඥානයේ වේලෙනවා. විඥානය මේ මිලාන தත්වයකටපත් වෙනවා. ඉති මුළු ලෝක සාහිත්‍ය ලෝක දැනුම තියෙන්නේ මේ විඥානයේ ඔක්සිජන් දීලා ග්ලූකෝස් දීලා පණ ගහලා එයාට නිසිනින්දේ නාම රූප වඩන්න ආරිනවා. අරයත් අඳුනවා මෙයත් අඳුනවා අතෙන් සම්බන්ධයි මෙතෙන් සම්බන්ධයි කියලා. ඉතින් ඒක දන්නවනම් පොඩි ළමයි හරි මේ නිවනට කිට්ටුයි. මොකක්ද දන්නේ? ඒසව් ජොල්ලියේ ඉන්නවා. හැම කෙනාම පොඩි එකා දිහා බලලා සන්තෝෂ වෙනවා. ඒක මේ අමනකමට ආවැඩියමක් නෙවෙයි. සියලු ඥාන දැනගෙන අපතටල් දාන්න. ලෝකේ තියෙන සියලුම ඥාන දැනගෙන ඔය එකකින්වත් තරක් වෙන ඔක්කොගෙම කරන්නේ බලේ තහවුරු කරන්න හදනවා. නාම රූපය කියන කූඩාරම දිග අරිනවා. හරක්කම දිග ඇරියා වගේ ඌ ඌ දිග අරින්න දෙන්න. බලන්න විඥානයගේ කාරණා මොකද්ද කියලා එතන තමයි මම හිතන්නේ තව ඉස්සරහට ගෙනියන්න හදන්නේ. එතකොට මේ සංඥා අනුසය ගැන විශේෂයෙන් යමක් කියනවා නම් මෙතෙන්දී අපට ඉදිරියට ගන්න සිද්ධ වෙනවා මජ්ක්‍ධිම නිකායේ පළවෙනිම සූත්‍රය. ඇත්ත වශයෙන් මේ කාලේ මෙදුම් සංගය කියවනවා නම් සාමාන්‍යයෙන් ලැබෙන උපදේශය මොකද්ද? පළවෙනි සූත්‍රය අතහැරලා අනිත් ඒවා කියවන්න. ඒක තේරුම් ගන්න බෑ. ඒක අහගෙන හිටිය හාමුදුරුවන්ටත් තේරුනේ නැහැ. ඒක නිසා නොසතුටු වුණා. මේක ගැඹුරු සූත්‍රයක්. මේක අවශ්‍ය නැහැ. ඒක හරියට අර හෝඩිය ඉගෙන ගන්නෙ නැතුව අනිත් ඒවා කියවන්න වගේ කියවනවා වගේ. මක්නිසාද මුළු මහත් බෞද්ධ දර්ශනය පිළිබඳව ඊ타මත්ම වැදගත් මූලධර්මයක් මේ මජ්ක්‍ධිම නිකායේ මූලපරයය සූත්‍රයේ ඇතුළත් වෙනවා. දෘෂ්ටි පිළිබඳ ප්‍රශ්නයට දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ යම් පමණක වැදගත්ද? එපමණටම සංඥා පිළිබඳ ප්‍රශ්නයට මජ්ක්‍ධිම නිකායේ මූලපරයය සූත්‍රයත් වැදගත්. මේ මුල මේ මූලපරියාය සූත්‍රයෙන් පෙන්눔 කරන්නේ මොකද්ද? මූලපරියාය කියලා කියන්නේ සිතට අරමුණු වන හැම දෙයක්ම හැම ධර්මාරම්මණයක්ම එක්තරා ආකෘතියකට අනුවයි ලෝකයා තේරුම් ගන්නෙ. ලෝකයා ව්‍යවහාර කරන්නේ. අන්න ඒ ආකෘතිය හඳුන්වා දීමයි මෙතෙන්දි කරන්නේ. සබ්බ ධම්ම මූලපරියායන් වෝ භික්කවේ දේසිස්සාමි කියලයි බුදුරජාණන් වහන්සේ දේශනාව ආරම්භ කරන්නේ. මහණෙනි මම නුඹලාට සියලු ධර්මයන්ගේ සියලු ධර්මයන් කියන්නේ සිතට අරමුණු වෙන දේවල් කිව්වට වරදක් නැහැ. හැම දෙයකම මූලපරියාය, මුල් ආකෘතිය, මුල් රටාව මම දේශනා කරනවා. එතකොට මේ සූත්‍රයේ අඩංගු වන කාරණා අපිට පුළුවන් කෙටියෙන් සම්පින්නණය කරලා <clears throat> සම්පින්නණය කරලා දක්වන්න වෙලාව ඇති පරිදි. මේ සූත්‍රයේ සඳහන් වෙනවා සංකල්ප 24ක්. <clears throat> සංකල්ප කිව්වත් කමක් නැහැ, ප්‍රඥප්ති කිව්වත් කමක් නැහැ. ඒවා නිදසුන් හැටියටයි බුදු වහන්සේ ඉදිරිපත් කරන්නේ. ලෝකයේ ඇතිතාක් ප්‍රඥප්ති නොවේ. ඒවායේ නියෝජිතයින් හැටියට ඉදිරිපත් කරන ප්‍රඥප්ති සංකල්ප 24ක්. <clears throat> සංකල්ප 24කුත් ඊළඟට ඒ සංකල්ප පිළිබඳව පුජ්‍යලයෙන් හතර දෙනෙක් දක්වන ආකල්පත්. පුජ්‍යලයෙන් හතර දෙනෙකු ඒ සංකල්ප දිහා බලන ආකාරය, ඒවා ගැන හිතන ආකාරය, ඔන්න ඔය ටිකයි මේ මූලපරයාය සූත්‍රයේ දක්වන්නේ. වෙන දෙයක් නොවේ. එතකොට මොනවද මේ සංකල්ප? පඨවි ආපෝ තේජෝ වායෝ භූතා දේවා පජාපති බ්‍රහ්මා ආබස්සරා සුබකින්හා වේහප්පලා අබිබු ආකාසනංචායතනං විඤ්ඤාණංචායතනං ආකින්චඤ්ඤායතනං නේව සංඥා නාසඤ්ඤායතනං දිඨං සුතං මුතං විඤ්ඤාතං ඒකත්තං නානත්තං සබ්බං නිබ්බාණං කියලා ඔය 24. බැලුවහම මේවා කීප පැත්තක්ම නියෝජනය කරන සංකල්ප 24ක්. ඔය එක් එක් සංකල්පය පිළිබඳව පුජ්‍යලයෙන් හතර දෙනෙකු බලන ආකාරයයි පෙන්눔 කරන්නේ. කවුද මේ පුජ්‍යලයෙන් හතර දෙනා? පළවෙනි පුජ්‍යල කොට්ටාශය අසුතවා පුතුජ්ජනෝ. තව විදිහ තව දිගටම විශේෂණ පද තිබුණත් අපට කියන්න පුළුවනි අසුතවා පුතුජ්ජනෝ. අශෘතවත් පෘතග්ජනයා. අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝවිදෝ ආදී වශයෙන් දක්වනවා ධර්මයේ නොයසු ධර්මයේහි නොහසල අශෘතවත් පෘතුග්ජනයා පළවෙනි කොට්ටාසය. දෙවෙනි කොට්ටාසය සේකෝ අපත්ත මානසෝ ශෛක්ෂ පුද්ගලයා නිවනට තාම පැමිණියේ නැහැ. නමුත් සෝවාන්. ඒ කියන්නේ සෝවාන් ඉඳලා ඉහළට තාම රහත්ුනේ නැහැ. ශෛක්ෂ පුද්ගලයා කියන්නේ හික්මෙන්නා. දෙවෙනි කොටස සෝවාන් ඉඳලා ඉහළට ශෛක්ෂ පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා බික්ඛුං අරහං කීනාසවෝ ශීනාශ්‍රව රහතන් වහන්සේ. හතරවෙනි පුද්ගලයා තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ තථාගතයන් වහන්සේ. එතකොට 1 අශෘතවත් පෘ탁ජනයා. 2 ශෛක්ෂ පුද්ගලයා. 3 රහතන් වහන්සේ. 4 බුදු වහන්සේ. නමුත් මෙතන දීලා තියෙන ආකල්ප විග්‍රහය අනුව ඇත්ත වශයෙන් පුජ්‍යලීන් තුන්දෙනෙක් හැටියට කෙටි කරලා දක්වන්න පුළුවන්. මක්නිසාද රහතන් වහන්සේගේ ආකල්පයත් තථාගතයන් වහන්සේගේ ආකල්පයත් එකක් හැටියටයි මෙතන පෙන්눔 කරලා තියෙන්නේ. පුජ්‍යලීන් දෙකොටසක් හැටියට දැක්ුවට මොකද ආකල්ප වශයෙන් බලනකොට ප්‍රඥාප්ති දිහා බලන ආකාරය අනුව සලකනකොට එක විදියටමයි බලන්නේ. ඒක නිසා අපිට පුළුවන් දැන් මේ හතර තුනක් කරගන්න. දැන් අපි මේ එකින් එක සූත්‍රයේ දක්වලා තියෙන ආකාරය බලමු. මේ අශෘතවත් පෘථග්ජනයාගේ ලෝක දර්ශනය කුමක්ද? කෙටියෙන් කියවතොත් ලෝක දර්ශනය කුමක්ද? පඨවි කියන වචනය ගැන බුදු වහන්සේ මෙන්න මේ විදිහටයි ප්‍රකාශ කරන්නේ. අශෘතවත් පෘථග්ජනයා පඨවින් පටිවිතෝ සංජානාති. පඨවින් පඨවිතෝ සංඤත්වා පඨවින් මඤ්ඤති. පඨවියා මඤ්ඤති. පඨවිතෝ මඤ්ඤති. පඨවින් මේති මඤ්ඤති. පඨවින් අභිනන්දති. තං කිස්ස හේතු. අපරිඤ්ඤාතං තස්සාති වදාමි. ඒ පුජ්‍යලය ගැන කියන්නේ මේ ටිකයි. ඒ තැනැත්තා පඨවින් සංජානාති. පෘථිවිය හඳුන ගන්නවා. ඊට වැඩිය ඉහළ දෙයක් ඒ තැනැත්තට කරන්න බැරි නිසා හඳුන ගන්නවා. අර අඳුරේ අතපත ගන්න වගේ. පෘථිවිය පෘථිවිය හැටියට හඳුන ගන්නවා. පඨවින් පඨවිතෝ සංඤත්වා පඨවින් මඤ්ඤති. අන්න ඊළඟට මඤ්ඤණා කියලා දෙයක් ඇති කරගන්නවා. මඤ්ඤණා කියන එකට අපි සිංහල වචනයක් කිට්ටු කරගන්නවා නම් සමහර විට කියන්න පුළුවන් හිතා ගැනීමක් කියලා. හිතා ගැනීම කියන එක අපි සාමාන්‍යයෙන් උපමාවක් දෙනකොටත් එක්තරා හිතා ගැනීමක් කරනවා. නමුත් මෙතන මේ කියන හිතා ගැනීම මුළු හිතෙන්ම කරන හිතා ගැනීමක්. මඤ්ඤණාවක්. ඒක තණ්හා මාන දිට්ටි අනුව මුලාවෙන් කරන එක්තරා සිතිවිලි ක්‍රමයක්. එතකොට පටවින් පටවිතෝ සංඤත්වා පෘථුවිය පෘථුවිය හැටියට තමාගේ සංඥාවෙන් තේරුම් අරගෙන පෘථුවිය පිළිබඳව මඤ්ඤණාවක් ඇති කර ගන්නවා. පටවින් මඤ්ඤති. පෘථුවිය පෘථුවියයි කියලා මඤ්ඤණා කරනවා. ඊළඟට පටවියා මඤ්ඤති. පටවියා කියලා කියන්නේ පෘථුවියෙහි ආධාර විභක්තියේ සත්තමී. පෘථුවියෙහි කියලත් කල්පනා කරනවා. ඊළඟට පටවිතෝ මඤ්ඤති. පෘථුවියෙන් කියන ඒ සංකල්පයකුත් හදා ගන්නවා. පටවින් මේති මඤ්ඤති. පෘථුවිය මගේය කියලත් කල්පනා කරනවා. අන්තිමට කියනවා පටවින් අභිනන්දති. පටවි කියන සංකල්පය පිළිබඳව සතුටු වෙනවා. තං කිස්ස හේතු. ඊට හේතුව කුමක්ද? අපරිඥාතං තස්සාති. ඒතනත්තා කාරණය හරියට පිරිසිඳ දැනගත්තේ නැති නිසායි එහෙම වෙන්නේ. මේ විදියට එකින් එක දක්වලා විස්තර කරමු. මේකෙදී ඇත්තටම මේ විස්තර වෙන්නේ පටවි කියන ආකෘතිය ගත්තොත් පටවිය සහ මම කියන දෙකක් කරගන්න. එතනින් තමයි ගැටි ගහින්නේ. පටවි කියන එක මම පටවිය දකිනවා පටවියෙන් දකිනවා පටවිතෝ දකිනවා කොහොම හරි මේ හිතන හිත මේ පෘථුවිය කියලා මගෙන් බාහිර වූ මම සහ මම නොවේ කියන අතර පොඩි මේ ඒක විශේෂ කාරණාවක් කරගන්න. ඉන් එහාට ඊට පස්සේ දිගට මේ පෘථුවියෙන් පෘථුවියෙහි මේක මගේ කියා ගන්නවා. ප්‍රථමයෙන් මේ පළවෙනියෙන්ම කරන මේ පෘථුවිය කියන එක මම කියන එක මමයට අඳුනා ගැනීමක් ලබා ගැනීම සඳහා පෘථුවිය දඩමීම කරගන්නවා. පෘථුවියෙහි මම ඉන්නවා පෘථුවියෙන් මම ලාභ ලබනවා කියලා පෘථුවිය මඤ්ඤණා කරනකොට පෘථිවිය මට උහිලින් තියාගන්න සමාලා. බොහෝ ඉඩම් ඇති මිනිසෙක් නම් මම හොඳයි. බොහෝ ඉඩම් අඩු නම් මම සෞතුයි. කියලා පෘථිවිය මං ආභරණයක් කරගන්නවා. මේ පෘථිවිය කියන එක මා හිති මා මගේ හිතින් අනිකුත් ආකල්පවල වෙන් කරලා හඳුනා ගැනීම කරන්නේ මමයි කියන එක පැත්තකට දාලා පෘථිවිය සහ මම අතර දෙකක් සීමාවක් පෘ탁 පෘ탁 කියලා කියන්නේ ඒකයි. ඒ දකින නම් කරන ඕනම දෙයක් මම නෙවෙයි. මම සහ මම නොවේ කියන පෘථිවිය ආධාරකයක් කරගන්න. පෘථිවිය දඩමීම කරගන්න. පෘථිවිය කනවා. ඉතින් ඒ විදිහට හදාගත්තට පස්සේ මේ සංකල්ප කොයි දෙෙත් අපිව සූර කරනවා. මොකද මේ සංකල්ප ඒ කියන්නේ ලක්ෂයක් තීදි සංකල්ප සංඥා එකක් අරගෙන ඒක ගැන කල්පනා කරනවා කියන්නේ ඒක තමයි මම දෙන්නේ කරගන්න ඕනේ. මේ එකේම එකේම කොටස් කියලා ගත්තොත් අපිට රණ්ඩුවක් කරගන්න බෑනේ. ධර්ම වල තියෙන සමතාවය ගන්නව වෙනකොට පෘථිවිය පටවි තේජෝ වලින් වෙනස්. මගෙනුත් වෙනස්. කියලා මේ දෙක වෙන් කරගත්ත තැන ඉඳලා හොදන්න බැරි කක් ආවක් තියෙනවා. මේක මේ දෙකට වෙන් කරන ගතිය තමයි විඥානයේ කෘත්‍යය. විඥානය කරන්නේ මම සහ මම නොවේ කියලා දෙකට බෙදෙනවා. එතකොට මම අනන්‍ය වෙනවා. ඒ නෙවෙයි. ඒ හා සම වෙන්නේ අනන්‍යයි. අන්‍ය වෙනවයි කියලා කියන්නේ ඒකට සම වෙනවා. අනන්‍ය වෙනවා. මගේ අනන්‍යතාවය රැකගන්න අපි වටේට දඩබීමලා අදා ගන්න මේ මගේ පොත මේ මගේ ගෑණි මේ මගේ වස්තුව මේ මගේ ෆොටෝ එක මේ මගේ බැංකු ගිණුම කියලා ඒ සියලු දේම මේ නොදිරන මමෙක් හදන්න හදනවා. නමුත් මේ මමෙක් හදා ගන්න ගන්න බාහිර කුණ්‍ය ටික ඔක්කොම දිරන දේවල්. මුත් ඉව්ව දිරුවට මම දිරන්නේ නැහැ කියලා යන මේ විඥානයේ මේ රංගනයේට අත්‍යවශ්‍ය දෙයක් තමයි යාට තනිකර නැගී හිටින්න බෑ. එයා තව කෙනෙක් මගෙන් පරිබාහිර කෙනෙක් ප්‍රක්ෂේපණය කළ ප්‍රක්ෂේපණය කරපු දෙයට සාපේක්ෂව මම වෙමි කියන එක තමයි කරගන්නේ. ඒ වගේ ප්‍රක්ෂේපණය කරන්න පුළුවන් පිළිඹු 24ක් මේකේ දක්වලා තියෙනවා. මේ පඨවිය තමයි රජ කෙනෙක් අඳුර ගන්න තැන. රජු කියන්නේ භූපති. පොළොවට අධිපති රජුරෝ. රජුරෝ උඩ උඩයි ගූකොල්ලෝ බිමයි බිමයි. අපි ඇවිල්ලා ගූකොල්ලෝ. එයා උඩ. මොකද යාර තමයි මුළු භූමියමයිති. එයා කට්ටියට නිින්ද ගන්න දෙනවා, අරේ දෙනවා, මේ දෙනවා. ඒ ඌත් ඒක හදාගත්ත එක. අපි රජුරවන්නත් වඳිනවා, දෙන ඉඩම් වලටත් වඳිනවා. රජුරෝ උඩ උඩ ගූකොල්ලෝ බිමයි බිමයි කියලා පොඩි කාලේ සින්දුවක් තිබ්බා. වැඩි කියන්න හොඳ නැහැ ගඳ ගන්නවා. මේ හදන්නේ මොකටද? එයා උස් කරලා තියන්නේ මම පහත් කරන. ඒ වගේ තමයි දේව නිර්මාණය. දෙවි කෙනෙක් හදා ගන්නවා. කතරගම හරි රංගවල හරි සාරබලධාරි හරි බ්‍රහ්ම හරි ඊට ඒකලිගෙන අම්බෝ යා තනි කර වෙනස් අනන්‍යයි මම නෙවෙයි ගෞරව සම්ප්‍රයුක්තව ඉන්න ඕනේ පච්චවඩම් අඳින්න ඕනේ කහ දීර දාන්න ඕනේ එයා ඉන්නේ කෝවිලේ මම ඉන්නේ එයා ඉන්නේ මේ ගඳකිලිය මම වැසිකිලිය ඔය දෙක හදාගත්තට පස්සේ ඔය හැම සංකල්පිකම මිනිස්සයා හීන කරනවා මිස අව탁සීරු කරනවා මිස අඩු කුලේ දානවා මිස ওই එකම සංකල්පකින්වත් මනුස්සයට මනුස්සකම දෙන්නේ නැහැ. ඉතින් ඒ එවැනි ලෝකයකට කියන පෘථග්ජන ලෝකය කියලා. යා පෘථක් පෘථක් මේ වස්තුන්ගෙන් මේ ආකල්ප 25න් මම වෙනස් කියලා ඒ ඊට වෙනස් වූ ඒ පිළිඹුවක් හදලා පිළිඹුව දකින්න පිළිඹුව මවන්න උසස් කළ සලකගෙන පේන්නේ පහත් මම උසස් වෙන්න හදනවා කියලා. නමුත් බෙදෙනකොටම හීනමාන වෙලා ඉවරයි. ඒක දෙකට කව පණුවෙක් වෙලා ඉවරයි. ඉතින් සැලෙනවා. එතන්නේ මේ පඨවි හෝ ආපෝ හෝ තේජෝ හෝ වායෝ හෝ මේ කියන දේවල් දැනගෙන ප්‍රඥප්ති විතරයි. මිනිස්සු විසින් විවාහයේ පිණිස ගතියක් මේ කියන්නේ තද ගතියටයි මේ පඨවි කියලා කියන්නේ. වැగిරෙන ගතියටයි ආපෝ කියලා කියන්නේ පෘථුවියට නෙවෙයි. ඒක හදාගත්තනව තමයි පඨවි කියන එක මේ පෘථුවිය කියන එක. පඨවි කියලා කියන්නේ ස්වභාව, ගති, ගති භාව ස්වභාව. පඨවි භව, පඨවි ගතිය, පඨවි ස්වභාවය. ඒක කවදාකවත් අපිට අල්ලන්න බෑ. අපි ඒක නියෝජනය කරනවා පෘථිවිය ඇඳලා. එහෙනම් තමයි ඉඩම් අක්කරයක් ඇඳලා. නැත්තම් ඉඩම් පර්ච් එකක් ඇඳලා. ඒක පටවි කියලා හිතාිනව නෑ. ඒක නිකන් මේ උපමේය විතරයි. උපමාවේ තියෙන ස්වභාව ගති භාව ඒ භාව ස්වභාව වලින් කතා කරනකොට අපිට තණ්හා කරන්න දෙයක් නැහැ. මේ තද ගතිය කිව්වාම ඇතුළත තිබ්බහමකෝ පිට තිබ්බහම උච්චා මගේ වෙච්චහමකෝ ඒව න්‍යාය ධර්මනේ. ඒක මම කියාගන්න බෑ. ඒ ධාතු ගුණ බලනවා කියලා කියන්නේ ඒක භාව ස්වභාව ගතිය වලින් බලනවා මේ පෘථිවිය කියලා මේ අප්පා දීප බූදලේ අම්මා දීප බූදලේ නෙවෙයි. ඒ ඒ හැම දෙයකම කරන්නේ මමෙක් නිර්මාණය කරනවා. කවුරු හරි පුළුවන් ඒක නිර්මාණය කරන්න. තව අපිත් ඉන්නේ හැම වෙලාවෙම මේ දේවල් වලට සාපේක්ෂව නොදිරන මේ ඔක්කොම පට වියාපෝ තේජෝ නිර්මාණය කරන මමෙක් ඉන්නවා. හැබැයි ඉතින් අප්සෙට් එක තියෙන්නේ මේ මමයා ওইවට වැඩිය පහත් තත්යකට වැටෙන්නේ. නිර්මාණය කරන හැමදේම මට වැඩිය උසස්. මගේ නිර්මාණයට මම වදිනවා. මොකද නිර්මාණය තමයි මාව උසස් කරලා ගෙනත් තියෙන්නේ. ඉතින් හැම නිර්මාණයක්ම තුල තියෙන දේ තමයි මිනිහා හීනමානට වටනවා. මනුෂයාගේ තියෙන පූර්ණ manussත්වය, පිරිච්ච ගතිය, සම්පත්‍ති කර ගතියට එන්න දෙන්නේ නැහැ. පහත් කළා සලකනවා. ඉතින් ඒක නිසා මනුෂයා නිර්මාණයට වඳිනවා, ප්‍රගතියට වඳිනවා, manussත්වය පහත් කරනවා. නිර්මාණශීලී වැඩි වෙන්න වැඩි වෙන්න manussත්වය පහත් වෙනවා. ප්‍රගතිය දියුණු වෙන දියුණු වෙන තාක්ෂණය ලොකු වෙන ලොකු වෙන මනුෂයා කියන්නේ නිකම් කූඹිගුල කියන කූඹියෙක් වෙනවා. මනුෂ්‍යයර තුළ තියෙන අර පිරිච්ච ගතිය සම්පatti කරගතිය නැති කරනවා. බුදුරජාණන් වහන්සේ විතරයි මිනිසෙකුට රහත් වෙන්න පුළුවන් කියලා කිව්වේ. ඔක්කොම ඉක්මවලා පටවි ආපෝ තේජ ඔක්කොම දාගත්තා නම් එහෙම තිබිච්චාවයි. හැබැයි උඹ පොඩි කෙනෙක් නෙමෙයි. උඹ මේ දුර්ලභ වස්තු හයක් ලැබපු කෙනෙක්. ඔය පටවි නැති උනායි කියලා පශ්චාත්තාප වෙන්න එපා. ඔක හඳුනාගත්තොත් උඹ හීනමානයකට වැටෙනවා. ප්‍රයෝජනදල්ලා හඳුනාගනි. මේ පටවියට බැඳෙන්න එපා. එනිසා කියනවා මේ විදිහට පටවි හරියට හඳුනාගත්ත මිනිස්සුෙකුට විදේශයක් කියලා දෙයක් නැහැ කියලා. කොහේ ගියත් ගෙදර වගේ මනසට මේ මේ වස්තු වලින් නෙමෙයි හඳුනාගන්නේ මනුස්සකමෙන්. ඒක කවදාකවත් එළියට එන්නේ ඔය වගේ ප්‍රඥප්ති වලට අපි ප්‍රඥප්ති වෙන් කරන්න හදනකොට ප්‍රඥප්ති අගයන් ආඩම්බරයෙන් දෙනකොට ප්‍රඥප්ති කරන හදාරන්න යනකොට මම මාම් පිළිබඳව මම මේ වර්තමාන මොහොත පිළිබඳව අව탁සේරු කරලා ගණන් ගන්න දෙයක් නැති විදිහට පහත් කරනවා. ඒතර තමා විශ්ීම මේ කොයිදෝ නැති කුණු කන්දලයක් උඩ තියාගෙන මම පහත් කරගන්න එකට අපේ අම්මා කියනවා ඒ කාලේ නුවර පැත්තේ කරවල වලට හරි ආස හැබැයි මිනිස්සු අලුත් මාළුත් නැහනේ. ඒ නිසා කියනවා මේ ඊරියගම ගමට පිටින් එන එන කුඹලාවත් දුම්මැත කණුව දිග උඩට නගිනවලු. ගමේ ඉන්න මිනිස්සු ගමේ උන්ට සලකන්නේ නැහැ. පිටින් එන උන්ට සලකනවා. මොකද ඒකට එන්නේ කුසිකාන්ති පාරමිතිය ලොක්කෝ. මල්ලත්ති වැඩට එන ලොක්කෝ. පිරදෙන විශ්වවිද්‍යාලයට එන ලොක්කෝ. ඉතින් ලොක්ක ලොක්ක ඇවිල්ලා මේකට ආපුවාම ගමේ මිනිස්සුන්ට ගමේකම මතක නැහැ පිටින් ආපු කුඹලාව තුම්මැස කනෝදී උඩට ළඟිනවලු. ඔය හැම සංකල්පයක්ම කුඹලාවේ. උඩරට ඉන්නේ උන්ට ඉතින් අර හෝගාන බකුණයි අලියනාවන බේසමයි කුඹලාවයි ලොකුයි මොකද <laughs> නෑනේ. ඉතින් ඒ නිසා කොයින් හරි කුඹලාව කියන එක දුම්මැස කන උඩ තියලා තියෙන. ඒ වගේ තමයි මේ හැම සංකල්පයක්ම පිටින් එන කුඹලාවෙක්. ඒක ගමේකම manussකම අමතක කරලා කොහින්ද යන කකුලට දානවා. ඉතින් ඒ නිසා අටුවාචාන් වහන්සේලා කැමති නැහැ. ඒ වගේ මේ ධර්මයේ කියන්නේ කුඹලාවෙක් කියනවාට. සූත්‍රයක් කියන්නේ කුඹලාවෙක් කියනවාට කැමති නැහැ. එයාගේ නේ නේ නේ සූත්‍ර කියන්නේ වෙනම જાතියක්. බුදුදහම මේ සම්බදම මූලපරියාය සූත්‍රයේ සූත්‍රත් ඔය පිටින් ගත්ත එකක් ඒකිනොත් උඹ හිතනවනේ මේ සූත්‍ර දන්නේ නැති මම හොඳ නැහැ. දන්න මම හොඳයි කියලා ඔය ප්‍රඥාප්තියකට උඹ අහුවෙලා තිනඹ කොහොමනත් හොඳයි. උඹ ගණ්ඩායේ මේ සූත්‍රයක් කියවයි කියලා වැඩිපුර මුකුත් දෙන්නේ ඒක තේරුම් කරලා දෙනවා නම් සූත්‍රෙන් කියලා දෙනවා නම් ඔය දේවල් වෙන් කරන්න හදන තාක්කල් ඔබ නීච වෙනවා. වෙන් කරන්න එපා. ප්‍රඥා කරන්න එපා. කෙරුවට කමන්නේ කරන්න නැතුව ඉන්න පුළුවන් බව තේරුම් ගන්න. 6 4 දන්නේ නැති පොඩි එකා ඔය මොනම සංඥාවක්වත් නැතුව එහෙන ජොලියේ ඉන්නේ පුක එළිය දාගෙන hina වෙවි කිචි කිචි කිචි කිචි ගාගෙන ඔය සූත්‍ර දැනගනේ ඒකට කියන්නේ වසවත්තියයි කියලා මොකද වසවත්තියයි කියන්නේ අම්මා තාත්තා මොනවා හම්බ කරත් මූ තමයි තීන්දුව කරන්නේ උඹ රෑ 12ට නැගිටින්න ඕනේ කරන්නේ නැහැ ඌ යන කා ගැහුවොත් බාලගිරිය කා ගැහුවොත් අම්මටත් නිදි නැහැ තාත්තටත් නිදි නැහැ නැගිටපන් උඹ හක්විති වෙන්න පුළුවන් <laughs> මට මට නිකන් සිරිබිටිස් ඌට කියන්නේ වසවත්තියයි උඹේ වස්තු තියෙනවා බලයන් කඩේට මට සූප් වගේ දෙයි තාත්තා වෙනම කාර්යයක් හයර ගිහලා සූප කරන් ගාලා ඔටෝ දෙනකන් අඬනවා. බබුගේ බලේ ඇඬුම් බලේ. ඒ වගේ අපේ මනුස්සකම කොයිලා හරි මතුවෙලා ආවනම් අපිට ඔය කිසි දෙයකින් ජග් ගහන්න ඕනේ නැහැ. බික බෝධිස කියනවා මේ බුද්ධ학ම ඇත්ත කියලා පෙන්වන්න විද්‍යාවක ජග් ගැහිල්ලක් ඕනේ නැහැ. බුද්ධ학ම කොහොමදත් ඇත්ත. ඌ ජග් ගැහුවොත් ඌ ඇත්ත කියලා ඌට තේරෙයි. අපි මේ විද්‍යාව ජග් ගහන්න ගන්න ඕනේ නැහැ බුද්ධ학මට. ඉතින් ඒක කියනකොට අටුවචාන් වහන්සේට ටිකක් මොකදෝ මොකදෝ වගේ හිතෙන සබ්බදම මූලපරියාය සූත්‍රයට අටුවාව ලියන්නේ ඒක කියවන්නේ නැතුව ඊගාවෙක ඉඳලා කියවන්න කියන. ඔයගොල්ලෝ දන්නවද පොල් ගණන් කරන්න ගියාම ඉස්සරහාම දෙක අරගෙනලා ලාභයි කියන මිසක එකයි කියන්නේ ඒක අපලයි. රෙට් ගණක් නේ. ලාභයි දෙකයි තුනයි පොල්ලතු ගණන් කරනවත් එහෙමයි. පළවෙනි පොල්ලත් දාලා ලාභයි කියන එක කියන්නේ ඒක මහා නපුරු ගාන. ඒ වගේ සබ්බදම මූලපරියාය සූත්‍රය එක. මජ්ක්‍ධිම නිකාය. ඒක කියවන්නේ. දීඝ නිකායෙත් බ්‍රහ්මජාල සූත්‍රය ඒක කියවන්නේ. ඒක කිව්වොත් අහන්නේ දෙනවා අටුවචාන් වහන්සේ මොන දෘෂ්ටියද කියලා. ඉතින් අටුවචාන් වහන්සේ රිදි ගැලවිලා යනවනේ. ඉතින් වගේ අර පළවෙනියම ලියලා තියෙන සූත්‍රේ පොඩ අයින් කරලා ඉතුරු සූත්‍රේ ඉඳලා යනවා. ඉතින් ඥානන්ද සාන්තර පිංචි දෙන්න එපා එළියට ඇදලා දාලා අපිට මේ පන්නරේ තියලා දීලා තිනවා. ඔය එකකින්වත් හඳුනා ගන්න යන්න එපා. ඒක ඒක මගෙන් වෙනස් කියලා හිතන්න එපා. ඔක්කොම සමස්තයක් තමයි මේ මම කියන්නේ. නිසා ඔය පටවි වෙන් කරලා හඳුනා ගන්න ගිය ගමන් ඔබ පටවි වලට අමතර වටිනාකමක් දෙලා ඒක උඩ තියනවා. ඒක පහත දානවා. ඒකට උඹ ඒකේ යනවා උස් පහත් වෙනව නෑ. එහෙම වෙන්නේ නෑ. පටවි වල තියෙන්නේ න්‍යායානුගත ක්‍රමයක් ධර්ම න්‍යායක්. ඒක අඳුනා ගැනීමෙන් ඔබ හුඟක් වෙලාවට එන්නේ පහත් වෙනවා. හීනමානට වඩා විශේෂම දේවාගම් වල කරලා තියෙන්නේ දෙවියෙක්ම වලා උඩින් තියෙනවා. මිනිස්සයා එයාට දේව ගැතිකම් කරනවා. ගැත්තා. අපි එහෙම ගන්නෑ. ਸਰවඥාන්සේ කවදාකවත් එහෙම කියලා නෑ. ඔබටත් බුදු වෙන්න පුළුවන් කෙනෙක් විතර ਸਰවඥාන්සේ කියලා තියෙනවා. ඒක නිසා අපි ඒක ගන්න නම් ඒකට යනකම් පටවියාපෝ තේජෝ වායෝ අසේක සේක ਸਰවඥ කියන ඔක්කොම සංකල්ප සංකල්පේ වටහා ගැනීම හැකියාව කොමද තියෙනවා. වටහා ගනින් ඒ සංකල්ප උස්පහත් කරන්න යන්න එපා. කරන්න ගියොත් ඒ තරමටම තම සාපේක්ෂ උස්පහත් වෙන නිසා ඒවා සංකල්ප වශයෙන් තේරුම් ගන්නකොට කියනවා පටවින් පටවිතෝ නමඤ්ඤති කියලා. පෘථිවි පෘථිවි වශයෙන් මඤ්ඤනා කරන්නේ නැහැ. පෘථිවි දිනෝදි මට මොකෝ කියලා අන්න එකෙන් ඒ වෙන්වීමට විමුක්තිය කියලා කියනවා. ඒක නිසා අපි අනිත් දවසේ ඉස්සරහට යන් ඒ සබ්බදම මූලපරියාය සූත්‍රයත් එක්ක අපි පසුගිය දවස්වල ඇත්තටම බ්‍රහස්පතින්දත් අපි සාකච්ඡා කරපු මේ සූත්‍රේ මේක ඒකාන්තයෙන්ම ඊට වැඩිය වෙනස් පැතිකඩ පෙන්නනවා. ඒ නිසා දවසේ වෙලාව මෙතන සමාප්ත නිසා අපි මෙතනින් නතර කරමු කියලා මම යෝජනා කරනවා.